මයි අදත් ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තිනවා අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සිල්මෑණියනි යෝගීන් සහ යෝගිනීන් ගෙනුත් අවසරයි ප්‍රශ්න 10ක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේදී ආස්වාශය ප්‍රශ්වාසය සංසිඳි හිස් අවස්ථාවකට වරහන් ඇතුළේ තියෙන බ්ලැන්ක් පත් වූ පසු විදර්ශනාවට නැඹුරු වන්නේ කෙසේද කියා කාරුණිකව පැහැදිලි කළ හැකිද එම අවස්ථාවෙන් පසු ප්‍රඥාව පහළ වී අතුලාන්තයේ දකින්නතුරු බලාගෙන සිටිය යුතුයද? මෙසේ දැකීමට නම් ඇතුළත අවයව පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් අපි ආනාපාන සතියෙන් ගිහිල්ලා මේ විදිහට හොඳට හුස්ම රැල්ල සංසිඳනට පස්සේ උප මේ හොඳට අපිට ඒක තීරණයට එළඹෙන්න පුළුවන් නිවැරදි මට්ටමට ආවද එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන උපචාර මට්ටම කියලා ආවද කියලා තීරණයකට එළඹෙන්න පුළුවන්. අපි හොඳට මුලැමැද අග දකින්න අවස්ථාව පසු කළා. ඊළඟට ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරගන්න බැරි තරමට මේ ආස්වාස ප්‍රස්වාස දෙක සංසිඳුණා. දැන් හොඳට සංසිඳිච්ච මට්ටමක් තියෙන්නේ. සතිය හොඳට තියෙනවා. හුස්ම රැල්ල සම්පූර්ණයෙන් සංසිඳලා තියෙන්නේ. දැන් යමක් තියෙනවා. යමක් සිද්ධ වෙන බව දැනෙනවා. නමුත් මේක ආස්වාසයද ප්‍රස්වාසයද කියලා සංඥාවක් ගන්න හැකියාවක් නැහැ. ඉතින් මේක අර ක්‍රමානුකූලව යන්න ඕනේ. දැන් හිතේ යම් පමණක නිදිමත ගතියක් ආහාරමේ හින්දා මේක වුණාට ඒක නිවැරදි නෑ. බොහොම ක්‍රමානුකූලව අපි සතිය දියුණු කරගෙන යන මාර්ගයේදී මේක සංසිඳුණා නම් ඔන්න නිවැරදි මට්ටමට ඇවිල්ලා තියෙනවා. එහෙම මට්ටමකට ආවනම් හැබැයි අනිත් එක තවත් වචනයක් කියන්න අවශ්‍යයි. දැන් මුලදී ගාන්ට ක්‍රමානුකූලව ගියාට නැවත නැවත මෙතෙන්ට යාම හරහා කෙනෙකුට පස්සේ කාලෙදී මෙතෙන්ට ඉක්මනින් යෑමේ හැකියාව තියෙනවා. දැන් හොඳට සක්මනක යෙදිලා ඊළඟට පරයන්කට ආවට පස්සේ සෑහෙන දුරට ආනාපාන සතිය මේ සංසිඳිලා තියෙනවා නම් නැවත ඒක ගොරෝසු කරන්න යන්න අවශ්‍ය නැහැ. බොහොම සංසිඳිච්ච මට්ටමේ ඉඳන්ම ඉදිරියට ගෙනියන්න පුළුවන්. අපි හිතමු දැන් හොඳට සංසිඳුණාට පස්සේ සංසිඳන අවස්ථාවේදී ඔන්න අපිට ආනාපානයේම ඒ නමුත් තවමත් යම්කිසි කම්පන චංචල ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස වෙන් කරගන්න බෑ. නමුත් මෙතන එක්කෝ වදින තැනේ ස්පර්ශයට හිත යොමු කළා එතන ඇතිවීම නැතිවීම ස්වභාවය නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි තුමු එතනදී යම් උණුසුම් ගතියක්, සිසිල් ගතියක් ඒ වගේ දෙයක් දැනෙනවා. ඉතින් අපිට එතනදී මේකේ කොහොමද මේක දැන් මේ කතා කරන්නේ බොහොම සියුම් මට්ටම. ඒ කියන්නේ මේ විනාඩියක් දෙකක් ගත වෙන අවස්ථාවක් නෙමෙයි මේ ඇතිවීම නැතිවීම. කියන්නේ බොහොම ෂණිකව ක්ෂණ මාත්‍ර මට්ටමින් සිද්ධ වෙන්නේ. ඉතින් මේ මට්ටම මේ මට්ටමට ගාන්ට මේ සිද්ධ වෙන ඇතිවීම නැතිවීම ටික දැක ගන්න නම් එහෙම නැත්නම් ඒකත් එක්කම හොඳට සිහිය පවත්වන්න නම් සිහිය හොඳට සියුම් වෙලා එන්න ඕනේ. ඉතින් ඕක හැම හැමදාම හැමතිස්සම වෙනවයි කියන්න බෑ. ඉතින් හොඳට අපේ ඉන්ද්‍රිය ධර්මයන් තියුණු වෙලා ඇවිල්ලා හොඳට සමබර වෙලා ආපු අවස්ථාවක තමයි යෝදේ හොඳට සිද්ධ වෙන්නේ. එතකොට මේ බොහොම සියුම් කම්පන චංචල ස්වභාවයක් මෙතන ආනාපාන සතියෙම දැනෙනවා. ඒකත් එක්ක හොඳට අපිට මේ සිහිය යොදවන්න හැකියාවක් තියෙනවා. දැන් අපි හිතමු මේකෙන්ම ගියා කියලා. දැන් මේ යෝගියා මේ ඔස්සේම ගියා. ඒතොර මෙතනම දැන් දැනෙන යම්කිසි මේ කම්පන චංචල ස්වභාවයක මේ ඇතිවීම නැතිවීම දෙක විමසමින් ඒකේ කොහොමද මේ සියුම්ම මේක කොහොමද හටගන්නේ ඊළඟ කොහොමද වෙනස් වෙන්නේ ඔන්න කොහොමද නැති වෙලා යන්නේ ඉතින් මෙතනම සිහිය පවත්වන්න පුළුවන් ඊළඟට අපි මේක තවදුරටත් සියුම් වෙලා ගියා දැන් අල්ලගන්න බෑ නමුත් කයේ යම් වෙනත් තැනක දැනෙන යම්සි සංවේදනාවක්. එතෙන්ටම හිත එතෙන්ට හිත යොමු කරනවා. අන්න එතනත් ඇතිවීම නැතිවීම ස්වභාවය දකිනවා. ඊළඟට එහෙම නැත්නම් සිතුවිලි එනවා නම් හැබැයි මේ මට්ටමේදී සිතුවිලි වලට යොමු වෙන එක ඒ තරම් සුබදායක නැහැ. මොකද තාම හිතේ එකලසක් තිබුණාට තාම කල්පවත්නා මට්ටමක හිතේ එකලසක් නැති වෙන්න පුළුවන්. ඉතින් අපි තාම කාය අනුපස්සනා මට්ටමේ ඉන්නේ. ඉතින් කායानुපස්සනාව මට්ටමේ මෙහෙම ඉඳද්දී අපිටම ඒ තරම්ම දැනෙන්නේ නැති අරමුණක් ඒ කියන්නේ අරමුණක් දැනෙන්නේ නැති අවස්ථාවක් වගේ තියෙනවා. ඉතින් එක ක්‍රමයක් තමයි අරමුණක් නොදැන එහෙම නැත්නම් අරමුණක් නොදී ඉන්නත් පුළුවන්. ඊළඟට හැබැයි මුලදීම අපි අරමුණු නොදී ඉඳලම හිත හුරු කරන්නේ නැතුව අපිට අවශ්‍යයි මේ يعني සමුදේ සමුදේ ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති කියලා බුදුරජාන් වහන්සේ මේ බොහොම අනුපූර ප්‍රතිපදාවක් දේශනා කළා තියෙනවා. කියන්නේ මේ රූප කර්මස්ථානයේ ඇතිවීම නැතිවීම දෙක දකිමින් වාසය කරන්න අවශ්‍යයි. විහෙරති කියන්නේම වාසය කරනවා. ඒ කියන්නේ ටික කාලයක් මේක හොඳට අත්දක ගන්න අවශ්‍යයි. එතකොට ඒ ඒ අත්දැකීම හරහා අපිට යම්සේ විපස්සනා ඥාන මට්ටමක් උදා වෙනවා. ඒ ඥාන මට්ටමක් අපේ හිතේ දියුණු වෙනවා. එතකොට ඒ නිසා මේක අපි කලබල නොවි එකපාරට හිස්තන හඹාගෙන යන්නේ නැතුව මේ විදිහට මේ සියුම් මට්ටමින් දැනෙන ඇතිවීම නැතිවීම හොඳට නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. දැන් කෙනෙක් ඔහොම දැන් ඊළඟට ලොකු අරමුණක් නැති අවස්ථාවේදී එකපාරට නිකන් හිස් අවකාශයකට යන්නේ නැතුව තමන්ට පුළුවන් මේ ඉන්න ඉරියව්වට හිත යොදනවා. ඊළඟට ඊයේ මම මතක් කළා වගේ තමන්ට දැනෙන වෙනත් දැන් අත් දෙක මෙහෙම තියන් ඉන්නවා නම් එතන දැනෙන උණුසුම් ගතියකට හිත යොදනවා. ඊළඟට තමන්ගේ පාද ස්පර්ශ වෙලා තියෙන තැන්වල තියෙන ස්පර්ශ වෙන තැන්වලට හිත යොදනවා. මේ විදිහට මුළු කයේම දැනෙන විවිධ දැන් අපිට කයේ විවිධාකාර මේ සංවේදනාවන් තියෙනවා. නමුත් අපේ හිතේ තාම සංවේදී බව මදිනම් සතිය තියුණු නැත්තම් ඒ සංවේදනාවන්ට හිත යොමු කරගැනීමේ හැකියාව තාම අපේ දියුණුලා නැහැ. ඒ නිසා අපි ඒ ක්‍රමානුකූලව ටික ටික ටික ටික දියුණු කරගන්න අවශ්‍යයි. ඉතින් ඔය යන පාරේ සමහරලාට එක තැනක ඔන්න පොඩි වේදනාවක් ඇති වෙනවා. නමුත් මේ වේදනාව ඇති වුණ ගමන් අපිට ඒක බලා ගන්න තාම හැකියාව නැහැ. ඒ කියන්නේ වේදනාව ඇතිලා ගියාට පස්සේ තමයි ඔන්න එතෙන්ට හිත යොමු වෙන්නේ. ඉතින් මේවා අපි ඉගෙන ගන්න ඕනේ. මේවා අපි දියුණු කරගන්න ඕනේ කොහොමද වේදනාව හටගන්නවත් එක්ක මේක දෙකගන්නේ. හරි ඒක ඒකත් එක්කම හරි ගහන්න සමපාත වෙලා මේ සතිය ගෙනියන්නේ කොහොමද? ඉතින් මේ වගේ දේවල් ටිකක් අපි මේ අවස්ථාවේදී ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් මේවා හොඳට ඉගෙනගෙන එහෙම නැත්නම් මේවා හොඳට බුදු කරමින් යන අතරෙදී ඔන්න එක්තරා අපිටම වේදනාවකුත් නැහැ වෙන අරමුණකුත් නැහැ ඔන්න හිතේ ඇති වෙනවා එක්තරා අන්දමක නිකන් හිස් බවක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අරමුණු නැති ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි සතිය අඛණ්ඩව තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී අපිට කමක් නැහැ මේ ඒ කියන්නේ අරමුණක් හිතට නොදී සතිය අඛණ්ඩව තියාගෙන යන්න හිත හුරු කරාට කමක් නැහැ. හැබැයි හුඟක් වෙලාවට වෙන්නේ ආරම්භක මට්ටමේදී ওই අවස්ථාවේදී අපිට නිින්ද යනවා. මොකද හිත හුරු වෙලා තියෙන්නෙම අරමුණු එක ඉන්න. නමුත් මේ අවස්ථාවේදී අරමුණු නැති හින්දා හිත හිත නින්දට වැටෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහවත් වෙන්න ඕනේ මේකත් මේ සතිය පවත්වන බොහොම එක්තරාන්දමක කියන්නේ අනිත්‍යයට වඩා විචිත්‍ර අවස්ථාවක් අරමුණකින් තොරව කොහොමද සතිය පවත්වන්නේ කියන එක. ඒකට මේ අරමුණකින් තොරව සතිය පවත්වන්න අපි පුරුදු වෙනවා. ඉතින් ඔය විදිහට ඉතින් විවිධ පැත්තෙන් ඕක දියුණු වෙනවා. ඉතින් මෙතෙන්දී අදහස් වෙන්නේ නැහැ කයේ තියෙන මේ අපි කියන මේ අපි තුමු බඩවැල් ගැන, අක්මාව ගැන, ආමාශය ගැන ඕවා ගැන අවබෝධයක් මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතෙන්දී මොකද කෙලින්ම මේ ධාතු ස්වභාවයන් එක්කම, ඒ කියන්නේ ධාතුන්ගේ ලක්ෂණ එක්ක, එහෙම නැත්නම් ධාතුන්ගේ කෘත්‍යයන් එක්ක තමයි අපි මේ ගත කරන්නේ. දැන් මේ නියම විපස්සනාව යන්නේ එතන. නමුත් ඊට මෙහා අපි ඔය කායගත සතියේදී මෙතන මේ තියෙන්නේ කොනඹ කොටස් 32ක් කියලා කය ඒ අන්දමින් අර මේ අපේ හිතේ තියෙන තද ඇල්ම දුරු කර ගැනීමට අපි කායගත සතිය යොදා ගන්නවා අර ඕලාරික මට්ටමින් අපිට දැනෙන සම්මුති මට්ටමින් අපේ කය තුල යම් පමණක අපේ හිත යොදවලා. ඉතින් ඒක වෙනයි දැන් මෙතන අපි කතා කරන විපස්සනාව වෙනයි. ඒ හින්දා මෙතෙන්දී මේ අපි දැන් කතා කරන විපස්සනාවදී මේ කයේ තියෙන අවයව ගැන අවබෝධයක් අත්‍යවශ්‍ය නැහැ. කාට හරි තව ඒ අහපු කෙනාට යම් පැහැදිලි කිරීමක් තව අවශ්‍ය නම් කියන්න මේ මම කියාගෙන යනවා තව මදි බවක් හිතෙනවා නම් ප්‍රශ්න කරන්න. අතුලාන්තේ දකින්නවා කියලා කියන්නේ මොකද්ද කියලා දැන් අතුලාන්තේ දකින්නවා කියලා ඒක තමයි මටත් අහන්න තියෙන්නේ. මොකද්ද අදහස් කරන්නේ? ආ ඔව්. ඇතිවීම. ඔව්. ඒක ඇවිල්ලා ඉතින් අතුලාන්තය නෙමෙයි. ඒ කියන්නේ අපිට මේ කියන මට්ටමේදී ඕක ඒ කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් දකිනවා කියලා කියන්නේ දැන් මේ කයේ දැනෙන අපි දැන් මේ මේ මට්ටමේදී හොඳට සිත සියුම් වෙලා තියෙනකොට කයේ දැනෙන යම් ප්‍රධාන ඒ කියන්නේ අපිට හොඳට තදින් දැනෙන තැනකට තමයි හිත යොමු වෙන්නේ. ඔන්න ඒ හිත යොමුනහම ඒකේ අපිට මේ වැටහෙන අනිත්‍ය ස්වභාවයක්. ඒක තමයි මේ යථාභූත ස්වභාවය කියන්නේ. ඒ කියන්නේ මේක තමයි මේ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය. ඉතින් ඒ ස්වභාවය අපි අපි තුලින්ම දැකගත්තා නම් ඉතින් මේක තමයි මේ අනිත් මිනිස්සෙයින්ගේ අනිකුත් සත්වයින්ගේ එහෙම නැත්නම් අනිකුත් මුළු ලෝකෙම තින්නෙත් මෙහෙමයි කියලා අපිට මේ අනුම අනුමාන ඥානයකින් තේරුම් ගන්න පුළුවන්. ඒකට අපි ඒක බහිද්දා වශයෙන් තේරුම් ගන්න හැකියාව තියෙනවා. ඒතර අපි අතුලාන්තයේ දකිනවා කියන අදහස ඉතින් නිකම් මේ කෙස්ලොම් නියදත් මට්ටමින් දැකීමක් නෙමෙයි. සානිස අපිට දැනෙනවද මොකද්ද? ඇති වෙන නැති වෙන ස්වභාවය දැනෙනවා කියන්නේ සතියට ඒ කියන්නේ සතියට හසු වෙන්න ඕන එක. දැන් හොඳට සතිය සියුම් මේකනේ යනකොට අ කියන්නේ සතිය සියුම් වෙච්ච අවස්ථාවකදී අපි තුන් දැන් බොහොම සියුම්ම මෙතන හුස්ම යම් යම් වෙනස් වීමක් දැනෙනවා. ඔව් දැනෙනවා කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. දැනෙනවා. ඒක මේ හිතින් හදාගත් එකක් නෙමෙයි. හොඳට ස්පර්ශය හරහා දැනීමක් තියෙනවා. මේ කාය අපි දුමු මේ නාස් කුහරේ වැදීම හරහා කාය ස්පර්ශය හරහා දැනීමක් තියෙනවා. එහෙනම් දැනීම කියන පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. දැන් අපි හිතින් හදාගෙන ඕක කරොත් ඒක වැරදි. ඒක ඒක නිකන් සංඥා මට්ටමේ කරපු දෙයක්. අවසර ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේදී දැන් අපි කයේ කොහරි යම් කිසි තැනක රිදීමක් පටන් ගන්නවා කියමුකෝ. එතකොට ඒ අවස්ථාවේදී එතෙන් හිත යොමු කරුවම ඒ අස්සනුත් ඒ රිදීම දැන මේ අර පොඩි සංඥා ස්වභාවය දැනෙනවානේ. මොකද්ද ආයි කියන්නේ? මං ස්වාමීන් වහන්සේ පුරුදු වෙලා තියෙන්නේ ඒ අර ඒ දැනීම තියෙද්දිත් එතනම දැනීමම හිත යොමු කරගෙන ඉන්න. ඒක මං සමහරට වැරදි වෙන්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේ දැන් කයේ ඉන්න බැරි විදිහටම දැනීමක් පටන් ගන්නවා කියමුකෝ. කකුල් වලින්. වේදනාවක්. ඒ වේදනාව දිහා බලනකොට බැරිම අවස්ථාවේදී බලනවා නැත්නම් හරි අර අගක් මුලක් නැති අර දැනීම සංඥාව දිහාමයි මං බලන් ඉන්නේ. ඒ සංඥාව තිබ්බත් කොහේ හරි දැනෙන තැනක් පටන් ගත්තා මුළු ශරීරෙම මුළු ශරීරයේම වේදනාව පටන් ගන්නවා. ඒ කොහේ යොමු කරුවා ස්වාමීන් වහන්සේ අර දැනීම තියෙනවානේ. අර අර සමහරක් වෙලාවට සමහරක් වෙලාවට ඇතිව නැති වෙන ස්වභාවය දකිනවා. සමහරක් වෙලාවට දැනීම තුලින්ම ඒ වේදනාවක් තියෙන නිසා ඒක ඒකට වැරද්දද දැන නිසා පටන් ගන්නකොට මල්ලන්න ඕනේද? ඔව් අපි ඒක තමයි ටිකක් පුරුදු වෙන්න අමාරු. ඒ කියන්නේ දැන් අපි හරියටම දන්නෙත් නැහැ කොතනද පටන් ගන්න කියලා. දැන් මේ කය ඕන තැනක පටන් ගන්න පුළුවන්නේ. ඉතින් අපි ෂණිකව ඒ පටන් ගන්න තැනට හිත යොදන්න උත්සාහත් වෙන්න ඕනේ. හොඳයි සර්. මේ දැන් ඒ දේ චුට්ටක් අමාරු හින්දා තමයි අපි එක්ක නාසිකාග්‍රයක හිත යොදාගෙන ඉන්නවා. එහෙම නැත්නම් පිම්බීම හැකිලින්ට හිත යොදාගෙන ඉන්නවා. මොකද ඒක නිරන්තරයෙන් සිද්ධ වෙන ක්‍රියාවක්. ස්වාමීන් වහන්සේ නාසිකාග්‍රයම නෙමෙයි. දැන් අපි කියමුකෝ කහේ කොහේ හරි වේදනාව ඉහළම මට්ටමින් දැනෙනවා කියලා. එතෙන්ට හිත යොමු කරපුවාමත් අර අර අර ඉස්සලා දැනන සංඥාව දැනීමක් තියෙනවා. ඒක සමායට එහෙම වෙන්නේ මේ මුලින්ම අල්ලගන්නේ නැති නිසා දන්නේ නැහැ එහෙම සංඥාව දැනීමක් කියන මට මට නම් වචනේ තේරෙන්නේ නැහැ ඒ තරම්. ඒක නිසා මුලක් මගක් අගක් මොකක්වත් දැනෙන්නේ නැහැ. එහෙම දැන් ඔතන ඒ තරම් එහෙම හොයන්න යන්න එපා. දැන් අපි දැන් අනිත් එක මේ කතා කරන ටික වේදනානුපස්සනාවට බරව දැන් අපි මේ දැනෙන කයේ දැනෙන යම් යම් වේදනා මට්ටමක් නිරීක්ෂණය කිරීමක් තියෙනවා. එතකොට ඒ මට්ටමේදී අපි හොඳට කියන්නේ කියන්නේ පවත්වන්න පුළුවන් වේදනා දැනෙද්දිත් පවත්වන්න පුළුවන් සතියක් දිනු වෙලා තියෙන්න ඕනේ. ඒ සතිය දිනුනාට පස්සේ ඔන්න අපිට දැනෙනවා කයේ කියන්නේ අපි තුමු දැන් මේ කියන විදිහට ටිකක් ප්‍රබල වේදනාවක්. ඒ ප්‍රබල වේදනාව ඉවසගෙන දරාගෙන බලන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒ ප්‍රබල වේදනාවද බලන්නේ එහෙම නැත්නම් අර දැනීමත් දැනෙන ස්වාමීන් වහන්සේ නිකන් පොඩි අර ලාවට ලාවට අර ඉස්සලම් පටන් ගන්න අර දැනීම ඔව් දැන් මෙහෙමයි දැන් මේ අවස්ථාවේදී ප්‍රකට වෙන්නේ අර ප්‍රබල වේදනාව නම් එතෙන්ට හිත යොදන්න පුළුවන් හැබැයි දැන් අපි තුමු දැන් ඔය දැන් මේ මට තේරෙන විදිහට මේ දැනීම කියන අදහස් කරන්නේ දැන් ආනාපාන සතියෙන් ගියොත් ආනාපාන සතියේදී තිබිච්ච අර යම් සියුම් දැනීමක් එහෙම කිව්වොත් හරිද? දැන් ආනාපාන සතියෙන් ඉතිරි කරපු යම් සියුම් දැනීමක් තියෙනවා. ඊට අමතරව දැන් කයේ දැනෙන ලොකු වේදනාවකුත් තියෙනවා. එතනට හරිද? එතකොට දැන් මේක බල බල ඉන්න පුළුවන් නම් අතෙන්ට හිත යොදන්නේ නැතුව ඒකේ වරදකුත් නැහැ. නමුත් මේක හොඳට උත්සන්න වෙනවා නම් මෙතෙන්ට මාරු කළා මේක නිරීක්ෂණය කරා කියලා වරදකුත් නැහැ. ඉතින් මේ කොයි දේත් ඉතින් ඇතිවීම නැතිවීම ස්වභාවය තමයි අන්තිමට වෙන්නේ. වෙන මේකේ කියලා වෙනසක් නැහැ. අරමුණේ වෙනස්කම විතරයි තියෙන්නේ. නමුත් අරමුණ ක්‍රියාත්මක වෙන්නේ එකම ආකාරයකට. සමහරක් වෙලාවට මම බල්ලා දිනසනසේ මුල පටන් ගන්නකොට මේ දැනීම තියෙද්දිම ප්‍රකටව මුල අල්ලනකොට මම අල්ලලා තියෙනවා. එතකොට ඇතිවීම නැතිවීම ඇතිවීම කියන දැනීගෙන භාවනාව පහසෙන් කරගෙන යන්න ආකාරයක් දැනෙනවා. සමහරකට මට තේරෙන්නේ නැතු වෙලා වෙන්න තිසවෙනස ඒක දැනීම තියෙද්දිම ඒ දිහාම බලන් ඉන්න වේදනාව ඊට පස්සෙට වඩා වැඩියෙන් පටන් ගන්න මුළු ශරීරය පුරාම පටන් ගන්නවා ටික ටික ටික ටික මේ කියන්නේ මේක ඇත්තටම තියෙන අපිට පාලනයක් නැහැ. ඒ කියන්නේ අපිට මේක වෙන්නේ ඇයි කියලා ප්‍රශ්න කිරීමෙන් වැඩක් නැහැ. මොකද කියන්නේ අපිට මේක පාලනයක් නැහැ. ඒ කියන්නේ මේක තමයි ඉතින් යථා ස්වභාවය. මේතන මේ තියෙන සතර මහා ධාතුන්. ඉතින් ඒගොල්ලන්ට උමනාව විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ එදිනදා ජීවිතේ එදාට අදාළව කාපු බීපු දේවල් වලට ඊළඟට මේ ජීත උෂ්ණ මේ ඍතු ගුණයන්ට ඉතින් මේ වගේ හේතු රාශියක් නිසා මේවා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක දැකින්න හරහා ඉතින් අපි උත්සාහ කරාට මෙන්න මෙතනම මේක විදිහට වෙන්න ඕනේ කියලා ඒක වෙන්නේ නැහැ. ඒ හරහාම තේරුම් ගන්න තියෙන්නේ මෙතන තියෙන අනාත්ම ස්වභාවය. ඉතින් අපි උත්සාහ කරනවා නම් මේක මේ විදිහට වෙන්න ඕනේ කියලා කියන්න ඉතින් අපි අපි එතන අපි එතන අපේ නියම් අධිකාරී ශක්තියක් යොදන්නනේ හදන්නේ. මොකද එහෙම දෙයක් කරන්න බෑ. කරන් බැරි කමම තමයි අනාත්මයි කියන්නේ. ඒ කියන්නේ අපේ විශේෂෙහි පවතින්නේ නැහැ. අපිට මේක පාලනය කරන්න බෑ. අපිට ඕන දැන නෙමෙයි වේදනාව හටගන්නේ. අපිට ඕන විදිහට නෙමෙයි වේදනාව ක්‍රියා හැසිරෙන්නේ. ඒ හරහාම අපිට තේරෙනවා ඕන අනාත්ම ස්වභාවය. හොඳයි සර්. හොඳයි. හරි. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ ආනාපානය ගෙවන් කරලා ශුන්්‍යතාවයට ආවාට පසු විපස්සනාවට හැරෙන්නේ කොහොමද? ශුන්්‍යතාවයේම සිතවිලි දිහා බලන් සිටිනවාද? අනිත්‍ය දුක්ඛ අනාත්ම බවට හරවන්නේ කොහොමද? දැන් ශුන්‍යතාවයට ආවා. දැන් කාගෙද දැන් මේ ප්‍රශ්නේ? <laughs> පොඩ්ඩක් විස්තර කරන්න බලන්න මේ ගත් ස්වාමීන් වහන්ස දැන් ආනාපානයේ ගෙවින් කළා ඊට පස්සේ ශුන්්‍යතාවයට අහම දැන් පොඩක් ඉන්න දැන් ආනාපානය හොඳට සංසිඳුණා සංසන්තිනවා ඊට පස්සේ මොකද්ද ශුන්්‍යතාවය කියන එකෙන් විස්තර කරන්න සතිය තියෙනවා හැමම දැන් මට අර මොකක්වත් නැතුව කලු බ්ලැන්ක් අවස්ථාවට ආවට පස්සේ එතනින් පස්සේ මම කොහොමද විපස්සනාවට හරි කොහොමද හරවගන්නේ කියලා තමයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ කියන්නේ එකක් තමයි දැන් හොඳට දැන් මුලදී දැන් ඔය හිස් බවක් දැනෙන්නේ අපිටම ඉස්සරහා ප්‍රදේශයේ කියලා. දැන් මේ වගේ නිකන් පැතිරිච්ච ස්වභාවයක තියෙන්නේ. ඕක තව හොඳට පැතිරෙන්න ඕනේ. කියන්නේ හොඳට මුළු කය වටා මුළු අවකාශය පුරාම පතුරව ගන්න අවශ්‍යයි. ඉතින් බලන්න ඉස්සෙල්ලා කොහොමද මේ දැන් අපි මේ මේ මේ දිශාව මේ දිශාවේ හොඳට දැන් මුකුත් අරමුණක් නැහැ. දැන් කියන්නේ හිතට ගන්න අරමුණක් නැහැ. නමුත් අකණ්ඩ සතියක් තියෙනවා. නිකන් කලුවරක් හරි මේ වගේ ස්වභාවයක් තියෙනවා. දැන් ඊළඟට බලනවා ඒ ඒක හොඳට පැතුරුනාට පස්සේ මේ ප්‍රදේශයේ හොඳට තහවුරුනාට පස්සේ ඊළඟට බලනවා මේ ප්‍රදේශෙත්. හරිද? මේ ප්‍රදේශෙත් දැන් හොඳට පැතිරෙනවා. දැන් මේක මෙහෙම ඔළුව හරවලා බලනෝ නෙමෙයි හැබැයි. අවධානය යොමු කරනවා. අවධානය යොමු කරනවා. එතකොට මේ ප්‍රදේශය හොඳට පැතිරෙනවා. දැන් ආයි දැන් අර මේක තිබිච්ච ප්‍රදේශය දැන් ඔන්න මේ හරියටත් පැතිරුණා. ඊළඟට මෙහෙම ඔළුව මේ විදිහට තියෙද්දිම පිටිපස්සත් බලනවා. දැන් මේ අවස්ථාවේ ඉන්නවා නම් හරියට මෑණියන්ට මම මේ කියන දේ තේරෙනවා. තේරෙනවා. එතකොට මේ මේ පැත්තත් බලනවා. එතකොට මේ පැත්තෙත් පැතිරෙනවා. ඊළඟට මේ පැත්තත් බලනවා. මේ පැත්තෙත් පැතිරෙනවා. එතකොට දැන් මුළු හතර දිශාවෙම පැතිරුණා. පැතිරුණා. ඊළඟට ඕන්නම් අපිට ඉහළත් බලන්න පුළුවන් ඉහළත් පැතිරුණා. පහළත් බලන්න පුළුවන් පහළත් පැතිරුණා. තේරෙනව නේද? තේරෙනවා සර්. එතකොට හොඳට දැන් මේ දස දිශායෙම පැතිරලා දැන් කියන්නේ දැන් මමෙක් නෑ මොකෙක්වත් නෑ දැන්. දැන් සම්පූර්ණ නිකන් ශූන්‍ය බවක් තියෙන. හිස් බවක් තියෙන. ඊළඟට පුළුවන් Tamanට කෙලින්ම කියන්නේ මේ අවස්ථාවේදී මොකක් හරි දැන් හිතේ චේතනාවක් පහළ කරොත් ඒක අකුසලයක්. හ්ම්. චේතනාව පහළ කර ගැනීම පාප ධර්මයක්. චේතනාව පහළ නොකිරීම තමයි දැන් මේ අවස්ථාවේදී කරන්නේ. කියලා අර තීරණය කරනවා. මෙහෙම දැන් ඊට පස්සේ මින් එහාට මට කිසිම දෙයක් වුමනා නැහැ. චේතනාවක්වත් වුමනා නැහැ. දැන් මම වෙන කිසිම ඉස්සරහට බලාපොරොත්තුවකුත් නැහැ. මාර්ගඵල ඕනෙත් නැහැ. කිසි දෙයක් ඕනේ මම මෙහෙම්ම ඉන්නවා. මේ මුකුත්ම නොකර ඉන්න ඕනේ මේ අවස්ථාවේ. මුකුත්ම නොකර නිකන් ඉස්සරහා ප්‍රදේශයේ අපි බලාගෙන වගේ ඉන්න පුළුවන්. මුකුත් නොකර ඉඳීම තමයි එතෙන්දි කරන්න තියෙන විපස්සනාව. හ්ම්. උතුරු මහාලි සිතවිලි පහළ වුණොත් සිතවිලි පහළ වුණොත් ඒත් ඉතින් අතහරින්න තමයි තියෙන්නේ දැන් ඔතන දැන් එක ක්‍රමයක් තමයි දැන් මම කිව්වේ ඊළඟට දැන් සිතුවිලි පහළ වෙලා සිතුවිලි අපි නිරීක්ෂණය කරන්න යනවා කියන්නේ ශුන්්‍යතාවයක් නෙමෙයි. එතකොට යම් අපි චිත්තානුපසනාව පැත්තට. චිත්තානුපසනාව පැත්තට ගිහිල්ලා අපිට එතනින් මේ ඒවැය තියෙන නිස්සාරත්වය දකිමින් ඒවැය තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් එතනින් යන්නත් පුළුවන්. එතනින් අපි තවදුරටත් චිත්තානුපසනාව පැත්තකින් දියුණු කරන්නේ. දැන් අර කතා කරපු ශුන්්‍යතාවය තුළ ඉඳීම හරහා එක එක පැත්තකින් ප්‍රයෝජනයක් තියෙනවා. හැබැයි ඕක හොඳට පුරුදුනාට පස්සේ ඕක දිගට හිටියා කියලා ලොකු ප්‍රයෝජනයක් ඇත්තෙත් නැහැ. ඉතින් අපිට අර මුල අවස්ථාවේදී ඕක තහවුරු කරගන්න අවශ්‍යයි. නිකන් එක තැනකට ගිහිල්ලා දැන් ඔය හමුදාවක් කොහේ හරි සතුරු කරන උඩක් අල්ලගත්තට පස්සේ දැන් අර බලය තහවුරු කරගන්නවා කියන්නේ. ඒ බලය තහවුරු කරගන්නවා වගේ අපි මේක හොඳට මේ සමාධිය හුරු කරගන්නත් ඒකෙත් වටිනකමක් තියෙනවා. ඊට පස්සේ හුරු කරගත්තා පස්සේ මුළු දවසම ඕක හිටියයි කියලා ප්‍රයෝජනයක් නැහැ. ඒක ඉඳීමේ කියන්නේ අවාසියකුත් වෙනවා. මොකද මේකේ ශක්තිය හරහා අර කෙලෙස් වලට සිතුවිලි වලට එන්න තියෙන අවකාශය නැති වෙලා යනවා. නැති වෙලා ගියාට පස්සේ අපිට කියන්නේ සිතුවිලි අවශ්‍යයි මේ භාවනාව ගෙන යන්න. ඒ කියන්නේ එක්තරා මට්ටමකට කෙලෙස් අවශ්‍යයි මේක කැපෙන්න නම්. කියන්නේ කෙලෙස් දැක දැක ඕනේ ප්‍රහාණය වෙන්න. නැතුව නැති කෙලෙස් ප්‍රහාණය කරන්න දෙයක් නැහැනේ. බැහැනේ හැඟ සැඟවිලානේ තියෙන්නේ. ඉතින් අපි මේවා පමනකට තියාගෙන ඊළඟට අපි වෙන වෙන වැඩවල යෙදෙනවා, සක්මනේ යෙදෙනවා, ඔන්න සිතුවිලි එනවා. අනේ මේ සිතුවිලි වල ඊළඟට චිත්තානුපසනාව මට්ටමකින් යන්න තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ දැන් ඔය හිස් අවස්ථාවේ දැන් ඔක්කොම දස දිසාවර පතුරුවට පස්සේ අපිට ඒතර කයට මෙයා කරන්න ඒ කියන්නේ එහෙම කරාට කය ඒ කියන්නේ කරන්න පුළුවන් කයේ කයේ යම් යම් වේදනාවන් දැනුණාට එතන එතන උදේවය බලන්න පුළුවන්. ඒ තීන තින් සබහාය බලන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ ඉතින්. ඒතකොට තවදුරටත් අරක නෙමෙයි දැන්. ඒ කියන්නේ සමාධි පැත්තක් නෙමෙයි. දැන් අපි නැවතත් විපස්සනා පැත්තකට යන්නේ. ඔව්. තුන්වෙනි ප්‍රශ්නය ගෞරවණීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට ඇතුල්වන හුස්ම රැල්ල දෙස බැලීමේදී එය බැලිය යුතු වන්නේ දකුණු නාස්පුඩුව දෙසින්මද පිටවීම බැලිය යුතු වන්නේ වම් නාස්පුඩුව තුලින්ද මේ ගැටලුවට විසඳීමක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නැහැ මේ දැනෙන්නේ කොතනද එතනයි බලන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ වම් පැත්තෙන් එනවද දකුණු පැත්තෙන් එනවද කියලා කියන්න බෑ. මේ අවධානය ඉස්සරහා ප්‍රදේශයේ තියාගෙන ඉන්න වැඩියෙන් දැනෙන්නේ කොතනද එතෙන්ට හිත යොමන්නේ තියෙන්නේ. කොහෙන් දෙන්නේ කියලා අපිට තීරණය කරන්න බෑ. එන එන තැනට හිත යොදන්නයි තියෙන්නේ. මම හිතනවා උත්තරේ ප්‍රමාණවත් වෙයි කියලා අපිට තීරණය කරන්න බෑ. අපි තීරණය කරොත් ඔන්න වම් පැත්ත දිහා බලන් ඉන්නවා කියලා සම්පූර්ණයෙන් වැරදි. මොකද මේක අනිත් පැත්තට මාරු වෙන්නත් පුළුවන්. මේක අපිට කියලා මාරු වෙන්නේ නැහැ. දෙකෙන්ම එන්නත් පුළුවන්. ඉතින් අපි අපි කෝකටත් සූදානම්ම ඉන්නවා අපිට හොඳට ප්‍රකට වෙන්නේ මොකද්ද? එතෙන්ට හිත යොදලා මේක ආස්වාස ප්‍රස්වාස කියලා මෙනෙහි කරනවා. හතරවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන භාවනාවේදී හා සක්මනේදී වඩන සතිය සම්මා සති හා ගලපා ගන්නේ කෙසේදයි කියා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙම ජීවිතයේදීම ඔබ වහන්සේට දහම් මැස පහළ වේවා. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ සම්මා සතිය කියලා විස්තර කරන්නෙම සතර සතිපට්ඨානෙන් දිනු කරගන්න සතිය. ඉතින් කාය අනුපස්සනා සතිය ඊළඟට වේදානුපස්සනා සතිය චිත්තානුපස්සනා සතිය ධම්මානුපස්සනා සතිය දැන් මෙතන සතර සතිපට්ඨානය කියන්නේ දැන් මේ කාය වේදනා චිත්ත ධම්ම කියලා සතිය පිහිටුවන ස්ථාන හතරක් ප්‍රධාන ප්‍රධාන ප්‍රදේශ හතරක් එතකොට දැන් අපි ප්‍රශ්නෙන් අහන්නේ ආනාපාන සතිය ආනාපාන සතිය මේ දිනු කරද්දී සම්මා සතිය දිනු වෙන්නේ කොහොමද කියලා. වඩන සතිය. ඔව්. දැන් ආනාපාන සතිය කියන්නේ එතකොට කායानुපසනා කොටසට කොටස මට්ටමේ නම් වැඩෙන්නේ. එතකොට කායानुපසනා මට්ටමින් අපි සම්මා සතිය දිනු කරනවා. ඊළඟට දැන් ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා ඔන්න 16 ආකාරයකින් මුල් හතර කායानुපසනා මට්ටම. ඊළඟට ආස්වාද ප්‍රස්වාසයේ යෙදෙන ගමම්ම ඔන්න ඒ හරහා ප්‍රීතියක් පහළ වෙනවා. ඒ හරහා සුඛයක් පහළ වෙනවා. අන්න ඒකට දැනුවත් වෙනවා. අන්න එතකොට අපිට මේ වේදනානුපස්සනා මට්ටමින් සතිය දියුණු වෙනවා. සම්මා සතිය දියුණු වෙනවා. ඊළඟට සිතේ හට ගන්නවා මේ සමෝදහං චිත්තං අ විදිහට මේ සිතේ හට ගන්නවා යම් යම් ප්‍රීති සහගත ස්වභාවයන් ඒ ඒ පැත්ත හොඳට ඒ ගැන සතිමත් වෙනකොට දැනුවත් වෙනකොට ඔන්න චිත්තානුපසනාව මට්ටමින් දියුණු වෙනවා ඊළඟට තව විපස්සනාවට බර වෙලා දැන් මේකේ මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් අනිත්‍ය ස්වභාවය දකිමින් ඒ පැත්තෙන් හොඳට නිරීක්ෂණය කරනකොට ධම්මානුපස්සනා මට්ටමින් සම්මා සතිය දිනු වෙනවා. එතකොට මේ මුළු ආනාපාන සතිය හරහාම ඉතින් සම්මා සතිය තමයි දිනු වෙන්නේ. ඉතින් මේකේ කියන්නේ ආනාපාන සතිය එකක්ක සම්මා සතිය එකක්ක කියලා වෙන් කරන්න බෑ. ආනාපාන සතිය දිනු කිරීම හරහා සම්මා සතිය දිනු වෙනවා. පස්වෙනි ප්‍රශ්නේ ගරුතර ස්වාමින් වහන්ස මා බොහෝ කාලයක සිට පිම්බීම හැකිලිම භාවනාව කරන කෙනෙක්මි. නිස්සාරණ වන්නේ භාවනා වැඩසටහන් වලට සහභාගී වීමේදී බොහෝ විට ගැඹුරු හිස්තැනට යා හැකිය. එවිට බොහෝ වේලාවක් වරහනසේ පැයක් දෙකක් යනතෙක් ඉන් මිදිය නොහැකි අතර කයට හෝ අරමුණකට හිත මුදවාගත නොහැක. ඔබ වහන්සේගේ ඊයේ දිනයේදී ප්‍රශ්න සාකච්ඡාවේදී එම හිස්තැනට යෑමට පෙර කයට සිත ගැනීම සුදුසු බව කියවිනි. එම නිසා මම අද දින උදේ සිට එම හිස්තැනට යාමට පෙර කය දෙසට අවධානය යොමු කර සිටියත් ආනාපානයේ සංසිඳී මනා ශාන්ත බවක් පවතින අතර කයේද වේදනා අරමුණු කිසිවක් නොදැනෙන අතර කයෙහි සිත පැවැත්වුවද කයේ ස්පර්ශයම පමණක් දැනෙන අතර පැය එකමාරක් පමණ බොහෝම ශාන්ත ලෙස පර්යංකේ සිටිය හැක. වෙනත් කිසිවක් නොදැනේ. සතිය හොඳින් පමණි. කයට සිත ගත යුතු බව දැන සිටියත් කයෙහි කම්පන චංචල උෂ්ණ සීත ගති කිසිවක් ඒ අවස්ථාවේදී නොදැනේ. අවට ශබ්ද වරින් වර ඇසුණත් දැනුණත් එවැනි බාධාවක් එමගින් බාධාවක් නොවුනි. මේ මේ අවස්ථාවේදී භාවනාවක් නොවැටේද කියා භාවනාවක් නොවැඩේද කියා මට සිතෙන අතර සිතද ගතද බොහෝ ශාන්ත ස්වභාවයක පවතින බව දැනේ. නිවසේදී භාවනා කරන විට මෙවන් ශාන්ත ස්වභාවයක් දැනෙනුයේ බොහෝ අඩුවෙනි. එහිදී විවිධ අරමුණු බාධා පැමිණේ. ගරුතර ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී භාවනාව නොවැඩේද යන්නත් එම තත්වය කුමක්ද යන්නත් අනුකම්පාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේක කවුද දැන් ලියලා තියෙන්නේ? මේ දැන් සක්මන් භාවනාව එහෙම කොහොමද කරන්නේ? සක්මන් භාවනාවේදී නිකන් ඇස් ඇරගෙන එහෙම භාවනා කරලා තියෙනවද? ඇස් ඇරගෙන ඒ කියන්නේ කොහොමද ඇස් ඇරගෙන ඉන්නේ? දැන් වටපිට බලා බලා එහෙම භාවනා කරලා තියෙනවද? වටපිට බල බලා නැහැ ස්වාමීන් වහන්සේ. දැන් වටපිට බල බලා එහෙමත් කරද්දී බලන්න නිකන් මේ හිත යනවද කියලා අරමුණු වලට. නැත්තම් එහෙම නැත්තම් පවත්වන්න පුළුවන්ද මේ ශාන්ත භවේ? දැන් දැන් තියෙනවනේ හිත දැන් දැන් තේරලා තියෙනවනේ එක්තරා අන්දමක ශාන්ත බවක පවත්වන්න පුළුවන් කියලා. ওই ශාන්ත භවේ සක්මන් මේ සක්මන් භාවනාවදිත් පවත්වන්න පුළුවන්. දැන් අපිට يعني පාද ස්පර්ශ වෙන ඒවා තියෙනවා, පේන ඒවා තියෙනවා. නමුත් අතන හිත තියාගෙන ඉන්නවා. ඒක එකක්. ඒක උත්සාහ කරලා බලන්න. තේරෙනවනේ දැන් මේ ටික ටිකක් තියෙනවා එක එක දේවල් කරලා බලන්න. ඊළඟට වෙන වෙන වැඩවල යෙදෙනවා. නෑ විදිනවා කනවා බොනවා ඒවා වැඩවල යෙදෙනවා හැබැයි Tamanට උමනා නම් අතෙන්ට හිත යන්නත් දාගන්න පුළුවන්ද ඒවත් චෙක් මේ පරීක්ෂා කරලා බලන්න ඕනේ ඊළඟට දැන් දැන් මෑණියන්ට මෙතන දැන් ලබාගෙන තියනනේ එක්තරාන්දමක කියන්නේ සමාහිත බවක් ඕක කියන්නේ හිතේ නිකන් හොඳට නිකන් නිවස වගේ කරගන්න අවශ්‍යයි දැන් ඕක යාගේ නිවහන කරගන්න ඕනේ මේක කොහොමද කරන්නේ ඕ කියන්නේ දැන් Tamanට තේරෙනවා දැන් එක්තරා අන්දමක හිතේ තියෙනවා කෙලෙසුන්ගෙන් අඩු ස්වභාවයක් තියෙනවා තන. මුකුත් කියන්නේ හැප්පීම් හැප්පීම් මුකුත් නැහැ නිකන් පැවැත්මක් තියෙනවා. ඕක ඕක Tamange නිකන් මේ gedara වගේ කරගන්න අවශ්‍යයි. කියන්නේ Tamange හිතේ gedara බවට ඕක පත් කරගන්න අවශ්‍යයි. දැන් හිත අපිටම මාක් හරි වෙන වැඩක යෙදෙනකොට ඔන්න මොනවා හරි ගිහිලා පැටලෙනවා. කවුරු හරි මොනවා හරි දෙයක් කියනොත් පැටලෙනවා. බලන්න නිකන් එතන හුඟක් වෙලා පැටලලා ඉන්න නැතුව මේක ඉවරුනාට පස්සේ ආයෙ මෙතෙන්ට හිත ගන්න පුළුවන්. හරිද මොන මොන හරි දෙයක් දකිනවා. අපි උදුම් පොඩ්ඩක් ඔන්න ගිහිලා ඒක අමතක කරලා එතන හිටියා. ඒක අමතක නැවත මතක් වුණාට පස්සේ ආයෙ මෙතෙන්ට ෂණිකව. දැන් මේ කියන්නේ ආයෙ මේ මේ ආනාපාන සතිය ඔස්සේ ගිහිලා එහෙම නෙමෙයි. ෂණිකව මෙතෙන්ට දාන්න පුළුවන් කියලා බලන්න වෙනවා. දැන් මේ නිතරම මේ හම්බ වෙච්ච තැන Tamange නිවහන කරගන්නයි අවශ්‍ය. දැන් මේ මේක තමයි ඔය බුදුරජාණන් වහන්සේ ලස්සනට කියනවා දීපං කෛරාත මේ දහවි යං ඕගං නාබි කීරති කියලා. මේ දැන් අපි භවනාවේ යෙදීම හරහා අපිට තැනක් හම්බ වෙනවා අර ඕග කියන්නේ මේ කෙලෙස් සැඩ වතුරට හසු නොවන. එකෙන් ගහගෙන යන්නේ නැති. ඒ තැන තමයි දැන් ඔය හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක නිකන් දිවයිනක් වගේ. දැන් මේ කෙලෙස් දෙන්නේ නැහැ දැන් මෙතෙන්ට. හැබැයි බොහොම ශාන්තයි පැවැත්මක් තියෙනවා. මේක ඒ කියන්නේ මේ හැබැයි මෙතන අර දැන් මේ ප්‍රශ්නේ අහුවා වගේ මෙතනම මුළු දවසම ගත කළා කියලා සියලු කෙලෙස් ඉවත් වෙන්නෙත් නැහැ. මේ කියන එක තේරෙනව නේද? ඒ නිසා අර දැන් අපි තව වෙන වෙන වැඩවල යෙදෙන්න ඕනේ, කනවා බොනවා, යාළුවෝ ඇසුරු කරනවා, ඒ වගේ දේවල් යෙදෙන්න ඕනේ ඔන්න කෙලෙස් පහළ වෙනවා. එතකොට ඒක ඒක චිත්තානුපසනාව මට්ටමකින් දැක ගන්න ඕනේ. ධම්මානුපසනාව මට්ටමකින් දැක ගන්න ඕනේ. ඒ වයට අපි දැන් නැවතත් විපස්සනා කරන්න ඕනේ. කෙරුවට පස්සේ අන්න ආයෙ නැවතත් මෙතෙන්ට එන්නේ. මේක තමයි මේ හිතේ යථා ස්වභාවය. ඒක තමයි මතුවලා තියෙන්නේ. අර වැය යදුනට පස්සේ ආයෙ ආම මෙතෙන්ට එනවා. ආයෙත් තව දෙයක් වුණා. ඒක අරක ඒ විදිහට විපස්සනාවක් කරා ආයෙ මෙතෙන්ට එනවා. ඔය දේ නැවත නැවත යෙදෙන්න ඕනේ. එහෙමයි සර්. හොඳයි. හයවෙනි ප්‍රශ්නය. ආ. ඒ අවස්ථාවේදී ස්වාමින් වහන්සේ මේ ඒ වගේ අවස්ථාවක් මටත් ලැබෙනවා. මේ ඒ ඒ මේ අර යම් කිසි දෙයක් සිද්ධ වුණාම අර ඒ හිත ඒ එතෙන්ට ගන්නේ අර මේ චිත්තානුපස්සනාව කියන්නේ දැන් මේ කරදරයක් වුණා කියලා මෙනෙහි කරන්න ඕනේද? මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔය මට්ටමේ ඉන්නවා නම් එහෙමයි. ඒ කියන්නේ දිනුනා ඒ කියන්නේ ටික ටික ඔක වැඩුවට පස්සේ ෂණිකව ගන්න හැකියාව Tamanට උමනා නම් ෂණිකව ගන්න හැකියාව එන්න ඕනේ. ලැබෙනවා. හැබැයි ඒ වගේම දැන් මේ මට්ටමේදී හොඳට සතිය තියෙනවා. හොඳට ප්‍රබල සතියක් තියෙනවා. අර කෙලෙස් වල හිත තියාගෙන මේ කියන්නේ කෙලෙස් මේ සිත කෙලෙස් වල තියෙද්දිත් හිත නිකන් දූෂණය කරගන්නේ නැතුව මේ කොහොමද මේ ටික නැති වෙලා යන්නේ කියලා බලාගෙන ඉන්න තරම් ශක්තියකුත් තියෙනවා. මේ මේ එක පාට අතෙන්ට දාන්නත් අවශ්‍ය නැහැ. හොඳට ඔන්න ක්‍රේසයක් පහළ වුණා අපි තුමු කවුරු හරි බැන්න හරි මොකක් හරි දෙයක් වුණා ඔන්න දැන් ගැටෙනවා. හිතේ ද්වේෂයක් පහළ වුණා. හැබැයි දැන් සතිය තියෙනවා. දැන් දන්නවා දැන් මේ වැරදි තැනක ඉන්නේ සතිය තියෙනවා. දැන් මෙයා ඔන්න ටිකක් ඉතින් අර මුලා වෙච්ච හින්දා ටිකක් දැඟලුවා. අපි පෝෂණය කරේ නැති හින්දා ඔන්න දැන් දුරලා ගියා. ඉතින් මේ විදිහට අර දැක දැක මේ ආශ්‍රව නිසා එන මේ උඩ දාන ගතිය ආශ්‍රවයන්ට එන්න දී දිදී ප්‍රහාණය කරන්න ඕනේ. හයවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මා නිස්සරණ වනේ උපදේශ පිළිපදිනේ පිළිපදිමින්ම ආනාපාන සති භාවනාවේ යෙදෙන විට ටික වේලාවකට පසු අන්තිම හුස්ම ටික ගෙවී යයි. <laughs> ඒ කියන්නේ මෙරිලාද? <laughs> හොඳයි. කවාකාර චන්ද්‍රාලෝකයකට මා ඇවිද්ද කියා සිතේ. හුස්මක් සොයා ගන්නටම බෑ. කොතෙක් උත්සාහ කරාද ශරීරයක්ද නැත. ශරීරයක් ගැන කිසිම හැඟීමක් නැත. මේ தත්ත්වය ටික වේලාවක් තිබී නැතිව ගියා. හැබැයි මේ හැඟීම මාසිත තවමත් රැඳී සිටී. මේ ගතිය සිහි කර ගැනීමටද පුළුවන්. කරුණාකර මේ ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරමි. මේක ගියේ කොහොමද කියලා මෙතෙන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. නැත්තම් කොහෙන් ගියාද කියලා පොඩ්ඩක් දැනගන්න අවශ්‍යයි. පොඩ්ඩක් ප්‍රශ්න අහපු කෙනා විස්තර කරනවද? අන්න මයික් එක අතෙන්ට කොනේම දැන් ආනාපාන සතිය කර කර හිටියා. ආනාපාන සතිය කර කර ඉඳද්දී ආස්වාද ප්‍රසවාස වෙන් කරගන්න බැරි වුණා. හරිද එහෙම කිව්වොත්? ආනාපාන සතිය කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ ඔව්. ඒ දෙක වෙනස දැනෙනවා. අහහ. දෙක වෙනස දැනුණාට ටික වෙලාවක් යනකොට මට හුස්ම දැනෙන්නේ නැති ගතියක් දැනෙනවා. හුස්ම ගන්නවා කියලා දැනෙන්නේ නැහැ. හුස්ම ගන්නවා කියලා දැනෙන්නේ ආස්වාද ප්‍රස්වාස දෙකේ වෙනස දැනෙනවා. හුස්ම ගන්නවා කියන්නේ ඉතින් ආශ්වාස ප්‍රශ්වාසනේ. ඔව් ඒක තමයි. දැන් දැනෙන්නේ මොකද්ද? දැනෙනවා කියන්නේ මං ආයාසයෙන් බලනවා කොහොමද මගේ දැන් හුස්ම තියෙනවද නැද්ද? නැද්ද තියෙනවද කියලා. ඒකට එහෙම දැනෙන්නේ බලනකොට දැනෙන්නේ නැහැ. ඊට පස්සේ නිකන් මුකුත්ම නැහැ. දැන් එතකොට මේ සිහිය පවත්වන්නේ කොයි හරියද? සිහිය පවත්වන්නේ මං හුස්මම හොයනවා. නෑ ඒක තමයි. හුස්ම හොයන්නේ කොහෙද? මුළු කයේද නැත්නම් මේ ඉස්සරහා ප්‍රදේශයේද? මේ ඉස්සරහාමද තියන් ඉන්නේ හිත? නාසයේ ප්‍රදේශය. නාසයේ ප්‍රදේශයේ හිත තියාගෙන ඉන්නවා. දැන් හුස්ම නොදැනී ගිහිල්ලා. අතුරු දහන් වෙලා. ඔව් අතුරු දහන් වෙලා. දැන් හැබැයි දැන් මේ හරියෙම හිත තියාගෙන ඉන්නවා. තියාගෙන හුස්ම හොය හොය ඉන්නවා දැන්. හුස්ම හිස්ම හොය හොය ඉන්නකොට නිකන් ලොකු කවයක් ඇතුලේ මාව ඇතුල් වෙලා වගේ පෙනෙනවා. ඉතින් ඒත් මං ඒක ඇතුලෙත් හොය හොයා හොය හොයා හුස්මම හොයනවා. තාම හම්බුන්නේ හොඳයි හොඳයි. හොඳයි. මම කියන්නකෝ මේ හොඳට වෙලා තියෙනවා. මේ දැන් වෙලා තියෙන්නේ මේකයි. දැන් මෑනියෝ සමත පැත්තෙන් ගිහිලා තියෙනවා. දැන් අපි අර සමත පැත්තෙන් යනකොට අපි හිත එක තැනකයි තියන් ඉන්නේ. හොඳට හුස්ම සංසුන්නාට පස්සේ හිත එක තැනක තියන් ඉන්නවා. හිත එක තැනකට තියන් වුණාට පස්සේ අර ඔය දැන් ඔය මෑනියන්ට ඔය කවාකාරව ඇවිල්ලා තින්නේ සමත නිමිත්තක් කියලා අපි සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔතන ඔතන තවදුරටත් හුස්ම දිහාම තමයි බලන්න තියෙන්නේ. දැන් මෑනියෝ ඒක තමයි කරලා තියෙන්නේ. එතන හුස්ම හොය හොය ඉඳලා තියෙන. එතන ඉතින් හරියටම වැඩේ කරලා තියෙනවා. <laughs> ඉතින් වරදක් නැහැ. ඉතින් අපි දැන් සාමාන්‍යයෙන් ඉතින් විපස්සනාවට බලව තමයි අපි මෙතන නම් කරන්නේ. මොකද අපි මෙතන දැන් මේ අවස්ථාවේදී අපිට දැනෙන දෙයක් නැත්තම් අපි නොදැනිලත් මෙතන හිත පැවැත්වුවොත් ඔන්න සමත පැත්තට යනවා. දැන් මෙතන අපිට දැනෙන්නේ නැත්තම් අපි ඔන්න ඊළඟට දානවා දැනෙන දෙයකට. අපි ඉරියව්වට හිත යොදනවා මේ ස්පර්ශ වෙන තැන් වලට හිත යොදනවා. අ කියන්නේ ඒ වගේ අපේ මේ මුළු කයේම අපේ සතිය හසුරවනවා. දැන් මොකද හොඳට සියුම් වෙච්ච උපචාර මට්ටමේ සතියක් දැන් හොඳට දියුණුලා තියෙනවා. ඔන්න අපි ඒක කෙලින්ම විපස්සනාවට භාජනය කරනවා. විපස්සනාව අරමුණු බල බල විපස්සනාවේ යෙදෙනවා. එතකොට අරකට අරක මේ මොකද මෙතන හිත රඳවන්නේ නැති හින්දා අර සමත පැත්තෙන් හිත යන්න අවකාශය අඩු වෙනවා. දැන් ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ මම බලනවා. ඔව්. දැන් හුස්ම දැනෙන්නේ නැතිවට මම ඉන්නවද කියලා මම නිකන් ආ මම ඉන්නවද එහෙමත් නැහැ. ඔව් ඔව්. දැන් හොඳට ඒ කියන්නේ හොඳට මෑනියෝ මෙතන নিমগ্ন වෙලා තියෙන්නේ. හොඳට හිත මෙතන පළපදියම් වෙලා තියෙනවා. දැන් දැනට දැනට තියෙන්නේ දැන් නිකන් අඩ කවයක් වගේ ආවා. එතන ඒ මට්ටමේ දින්නේ දැන්. අඩ කවයක් නෙමෙයි සම්පූර්ණ කවයක් තියෙනවා. ආවා දැන් ඒක තියෙනවා හොඳට. හොඳට තියෙනවා. ඉතින් දැන් මම හොයනවා මම මෙතන ඉන්නවද නැහැ. ආහ්. හුස්මත් නැහැ. හුස්මත් නැහැ. එතකොට ඕකෙන් යන්න ඕකෙන් කෙලිම සමත පැත්තට තමයි දාන්න වෙන්නේ. ඔය පැත්තෙන් ගියොත්. ඔය පැත්තෙන් සමත පැත්තට දාලා හුඟා දුර ගමනක යන්න වෙනවා. සමත පැත්තෙන් දාගත්තොත් ඕක ඔව්. විපස්සනා පැත්තට කොහොමද හැරෙන්නේ? ඒක විපස්සනා පැත්තට එන්න නම් දැන් මේක හොඳට දැන් අපි තුමු දැන් ආනාපාන සතියෙන් දැන් හුස්ම සංසිඳුණානේ. සංසිඳුණ ගමන්ම අරක මතුවෙන්නත් කලින්ම දාන්න වෙනවා ඇඟට. ශරීරයේ දැනෙන ස්පර්ශ තැන් වලට යොදවලා දැන් විපස්සනා වට්ටමින්ම යන්න තියෙනවා. මේක ඔස්සේ ගියොත් ඕක හොඳට තව තව කියන්නේ ප්‍රබල වෙලා මේ ආලෝකමත් වෙලා ඊළඟට අර්පණා මට්ටම පැත්තකින් වලින් තමයි යන්න තියෙන්නේ. ඒක ඉතින් ටිකක් දුර ගමනක් තියෙනවා. ඉතින් විපස්සනා පැත්තට දැන් මෑණියන්ට දියුණු වෙලා තියෙන සතිය, දියුණුලා තියෙන සමාධිය විපස්සනාවට ප්‍රමාණවත්. විපස්සනාවේ යෙදෙන්න දැන් මේ තියෙන මට්ටම හොඳටම සුදුසුයි. එහෙනම්දා අර අතන දැන් හුස්ම හොයහින් එපා. හොඳට දැන් හුස්ම නොපෙනී ගියාට පස්සේ දැන් තමන්ට දැනෙනවානේ දැන් දැන් මේ කියන්නේ තාම අර කයවත් නොදැනෙන තත්ත්වයට ඇවිල්ලා නෑ දැන්. දැන් හුස්ම නොදෙනී ගියා විතරයි. ඊට පස්සේ ටක් ගාලා දානවා කයේ දැනෙනවා ඔන්න දැන් අත් දෙක තියගෙන නම් එතන උණුසුම් ගතියක් දැනෙනවා ස්පර්ශන තැන් දැනෙනවා පිම්බීම හැකිරීම වගේ මේ මේ කියන්නේ උදරයේ ඒ චංචල කම්පන ස්වභාවයන් දැනෙනවා. ඔය වගේ කය පුරා දැන් සතිය පිහිටවන්න තියෙන්නේ. කය පුරා සතිය යොදමින් ඒ අරමුණු වල ඇතිවීම නැතිවීම ස්වභාවය දැක ගන්නයි තියෙන්නේ. හොඳයි. හත්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ ප්‍රශ්නය සතිය සහ සිහිය ගැනයි. මා මීතිරිගල සෙනසුනට පැමිණිදා සිට සෑම වෙලේම සිහියෙන් කටයුතු කිරීමට බලවත් උත්සාහයක් කළා. ඊයේ රාත්‍රී නිින්දට ගිය විට මා මා ගැනම ස්වයං නිරීක්ෂණයක් පරීක්ෂණයක් කළා. එවිට මටම දැනී ගියා සමහර වේලාවලදී මා පුරුද්දට වාගේ ක්‍රියා කළ බව. යම් යම් කාලවලදී මොනවා කළාද කියා සිහියේ නැත. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ මොනවා කළාද ඒ කාලය තුල කිය ඒ කාලය තුල කියා දන්නේ නැත්තේ කළ දේ කරපු දේ විඥාණයට ඇතුල් වී නොමැති බව නේද? මගේ මේ ස්වයං තක්ෂේරුව භාවනා යෝගීන්ට සුදුසු ගැලපෙන දෙයක්ද කියා දැන ගැනීමට කැමැතියි. ඔබ වහන්සේගේ දෙපා නැමද මේ ගැන උපදෙස් පතමි තෙරුවන් සරණයි. කොහොමද දැන් සතිය දියුණු වෙනකොට අපි එක්තරා අන්දමකින් සොයන් නිරීක්ෂණයක යෙදෙන්න අවශ්‍යයි. ඒක බොහොම වටිනවා. ඒ කියන්නේ අපි නිරන්තරයෙන්ම දැන් මේ අපේ දියුණු කරන සතිය පර්යංකයකටයි සක්මනකටයි විතරක් සීමා කළොත් ඒක ඉතින් නිවැරදි භාවනාවක් නෙමෙයි. අපි මේ දියුණු කරගෙන යන සතිය. එතකොට අපි මේ දිනදා කටයුතු වලදී සතියෙන් ඉන්නම උත්සාහ කරන්න ඕනේ. ඒක මේ අත්‍යවශ්‍යයි. ඉතින් අපි එදිනදා කටයුතු වල සම්පූර්ණයෙන්ම මේ කියන්නේ කිසිම සතියකින් තොරව ඒවට මුලා වෙලා සතිමත් බව අතහැරලා කටයුතු කරනවා නම් එතන නිවැරදි භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙතන දැන් වැටහිලා තියෙනවා අර සතිය පවත්වන්න ගත්ත උත්සාහය හරහා වැටහිලා තියෙනවා මේ යම් යම් තියෙනවා මේ සතිය පවත්වන්න බැරි බැරි වෙච්ච තත්වයන්. ඉතින් මේවත් ඉතින් තව තව හදාගන්නයි තියෙන්නේ. කොහොමද මේ අර තමන්ගෙන් ගිලිහිච්ච, මගහැරිච්ච තැන්, වැරදිච්ච තැන් කොහොමද දැන් තවදුරටත් සතිමත් වෙන්නේ කියලා මේ තව තව ඉතින් අඛණ්ඩ සතියක් ගොඩනගා ගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඒක ඉතින් අ කියන්නේ භවනාන යෝගියට බොහොම අත්‍යවශ්‍යයි. ඒකේ ලොකු වටිනකමක් තියෙනවා. ඉතින් හොඳට සතිය දැනුණාට පස්සේ එහෙම නැත්නම් සතිය හොඳට වැඩුණාට පස්සේ හැබැයි දැන් තමන් ක්‍රමසහවිදි දන්නවා. දැන් තමන්ට තේරෙනවා ඔන්න සතිය කියන්නේ මොකද්ද සතිය පවතුනේ කොතනද සතිය නැත්තේ කොතනද කියලාත් හොඳට තේරෙනවා. අනේ මේ අවස්ථාවේදී තමන්ට වැටහෙනවා දැන් සතිය නැහැ කියලා වැටහෙනවා. අනේ ඒක සාමාන්‍යයෙන් කියනවා මේ බල මට්ටමක් කියලා. දැන් මේ සතිය නැතු වුණත් දැන් හිතේ කම්පා වීමක් නැහැ. මොකද දන්නවා මේ සතිය නැති වුණා කියලා තමන්ගෙන් අකුසල් වෙන්න මට්ටමකට තරම් හිත කෙලෙසෙන්නේ නැහැ. අකුසල් වෙන මට්ටමකට තරම් හිත පනින්නේ නැහැ පිටට. මොකද සති ආරක්ෂාව මේ නැහැ කියලා හිතුවට තියෙනවා. අන්න ඒක අපි කියනවා බල මට්ටමක් කියලා. සතියේ බලමහි මේ බල මට්ටමක්. ඉතින් ඔය වගේ ගමනක් තියෙන. ඉතින් දැන් මේ කළා තියෙන උත්සාහය බොහොම හොඳයි. අනිත් අයටත් ආදර්ශවත්. මොකද ඒ කියන්නේ අපි නිතරම සතියෙන් සතියෙන් ඉන්න බලනවා. ඉතින් ඒක වමනයි. අටවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ලොකු ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවක අපපටිත්ති විඥානය කියා කියා දෙනවා. එය අපැහැදිලි කරුණාවෙන් එය පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් ද විඥානය ගැන විස්තර කරද්දී විඥානය කියන්නේ එතකොට මේ අරමුණු දැනගන්නා ස්වභාවය. එතකොට දැන් අපි ඇහෙන් රූපයක් බලනකොට හොඳට يعني අපි හිතමු දැන් මම මේ බෆල් එක දිහා බලනවා. හොඳට එතකොට දැන් මේ ඒක ඒ දැකීම හරහා ඔන්න දැන් අපි චක්කු විඥානයක් පහළ වෙනවා. ඊළඟට අපි දැන් මේ බෝතලේ දිහා බලනවා. ඉතින් චක්කු විඥානය පහළ වෙනවා. දැන් මට හොඳට සද්ද ඇහෙනවා. දැන් මම හොඳට කණ යොමු කරනවා. කණ යොමු කරාම එතකොට සෝත විඥානය පහළ වෙනවා. දැන් මම හිත යොදලා දැන් මේ ඉන්න ස්පර්ශය හොඳට දැනගත්තාම එතකොට කාය විඥානය පහළ වෙනවා. හොඳට දැන් මේ හේතුන් අනුව ඒ විඥානයන් පහළ වෙනවා. ඒ මොකක්වත් නැත්තම් හිතේ සිතුවිල්ලක් දුවනවා නම් ඔන්න මනෝ විඥානයත් පහළ වෙලා. ඉතින් මේ தත්ත්වය අපි කියන්නේ මේ පතිත්තිත විඥානය. කියන්නේ මේ විඥාණයට පිහිටන්න, පවතින තැනක් තියෙනවා. එක්ක ඔන්න රූපයක් තියෙනවා, එක්ක ශබ්දයක් තියෙනවා, එක්ක ස්පර්ශ වෙන්න තැනක් තියෙනවා. එහෙම නැත්නම් ඉන්න මේ සිතේ වශයෙන් යම් අරමුණක් ධර්මතාවයක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ හිත පවතින තැන් තියෙනවා. දැන් අපි දැන් විපස්සනා භාවනාව හරහා හිත වඩාගෙන යනවා දැන් හිතට අරමුණක් නැති මට්ටමක්. දැන් මේ දැන් මෙතෙක් විස්තර වෙච්ච ඇතම් ප්‍රශ්නවලදී තේරෙනවා දැන් හිතට පවතින කයකුත් නැහැ. කයේ කයේ මුකුත් දැනෙන්නෙත් නැහැ. ඊළඟට සිතුවිලිත් නැහැ. දැන් එතකොට හිත පවතින්නේ කොහෙද? දැන් ප්‍රශ්නයක් නේ නේද? දැන් දැන් හිත පවතින තැනක් නැහැ. ඔන්න ඔකට කියනවා අපපතිත්තිතයි කියලා. දැන් මේ හිත පවත් හිත පවතින විඥාණයට පවතින තැනක් නැති වෙලා. අර වගේ දැන් අපිට හොඳට දකිද්දි ඔන්න චක්කු විඥාණය පහළ වෙනවා ඔන්න පතිත්තිත විඥාණය. මේ ස්පර්ශ වෙනකොට ඒක දැනෙන්නේ ඔන්න කාය විඥාන. ඔන්න හොඳට ඕලාරික වශයෙන් රළු වශයෙන් හිතට ඉන්න තැනක් තියෙනවා. විඥාණයට බැස ගන්න තැනක් තියෙනවා. නමුත් ওই ටික අයින් වුණා නම් එහෙම නැත්තම් එක කියන්නේ මේවා තිබුණත් එකකට බැහැගන්නේ නැත්තම් උන් අපි කියනවා අපතිට්ඨිතයි කියලා. ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. හරි. නවවෙනි ප්‍රශ්නය ප්‍රශ්නයන් ටිකක් දිගයි මම කියවන්නම් ඉක්මනට. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස. පූජ්‍යපාද උඩීරියගම ධම්මජීව අපගේ ලොකු ස්වාමින් වහන්සේගේ වාචික සහ ලිඛිත උපදෙස් අනුගමනය කරමින් සක්මන් භාවනාව සහ පර්යංක භාවනාව දැනට අවුරුදු කීපයක සිට කරගෙන යමි. සක්මන් භාවනාවේදී භාවනා අරමුණෙන් සිත විසිරෙන ස්වරූපය අඩුවේ පර්යංක භාවනාවේදී ගත නිසොල්මන්ව විනාඩි 30ක් 45ක් අතර කාලයක් පවත්වා ගත හැකි නමුත් සිත නොඑක් කරමුණු කරා දිවයයි. ධර්මයට යොමු වී අවුරුදු 15කට වඩා වැඩි නොවන අතර ඊට කලින් අවුරුදු 30ක් 40ක් පමණ ගත කර ඇත්තේ පස්පවින් යුතුයයි. මේ නිසා පංච නීවරණ තුලින් සෑහෙන්න බැටකමි. මේ සංසාර ගමනේ ඇති භයංකර භාවය ධර්මය තුලින් දැන දැනගත් දා සිට පස් පවින් සම්පූර්ණයෙන් වැළකී සිටිමි. සාමාන්‍ය ජීවිතයේදී කරදරයක් නැතුව ජීවිතය ගත කරන නමුත් පරයන්ක භාවනාවට වාඩි වී ටික වේලාවක් යන විට අතීත සිද්ධීන් මතුවී ඇවිත් සිත සසල කරයි. ආපසු භාවනා අරමුණට සිත යෙදවීමට සෑහෙන උත්සාහයක් ගත යුතුය. මෙසේ වන්නේ කලින් කරන ලද පව් හෝ අකුසල් නිසාදයි සිත නිතර වද දෙයි. මේ தත්වෙන් මිදී භාවනාව සමාධිමත් වන අයුරින් පවත්වා ගැනීමට ඔබ වහන්සේ අනුකම්පාවෙන් උපදෙසක් දෙන්නේ නම් මැනවි. සක්මන් භාවනාව අවුලක් නොමැතිව කරගෙන යාමට හැකි නමුත් නිවසේදී ඊට පහසුකම් නොමැති නිසා බාධාවක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේ කියන්නේ මේ தত্ত্বය ඉතින් හුඟක් දෙනකොට සාධාරණයි. දැන් මේ Tamanට විතරක් නෙමෙයි හුඟක් හුඟක් දෙනකොට සාධාරණයි. ඉතින් මේ මේ මේ කියන මටත් සාධාරණයි. කියන්නේ මේ මේ මේ මහාන වෙන්න කලින් ඉතින් අපි පස්පව් වල කියන්නේ උත්සාහ කරනවා. ඉතින් මේ මේ පස්පව් වල නොයේදී ඉන්න. නමුත් ඉතින් ගිහි ජීවිතය කියන්නේ බොහොම කියන්නේ හැලහැප්පීම් බහුලයි. මේ හරි අමාරු කටයුත්තක් ඉතින් කරන්නේ. ඉතින් ඒ නිසා හැබැයි දැන් තමන් නිවැරදි මාර්ගයට යමුණා නම් අන්න එතන ඉඳන් අපි හික්මෙනවා. එතන ඉඳන් අපි ඔන්න පස්පවින් වැළකෙනවා. ඉතින් ඒ උත්සාහය හරිම වටිනවා. ඔය බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා ඔය මේ <clears throat> ඔය අඟුලිමාල මහරහතන් වහන්සේගේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් අ කියන්නේ මුලි මේ උපමාවකට ගන්නේ දැන් හඳ තියනවා මේ හඳ හරියට නිකන් රාහුට අහු වුණාම නැත්නම් වලාකුලකට අහු වුණාම සම්පූර්ණයෙන්ම අන්ධකාරයක් තියෙන්නේ. හැබැයි හොඳට මේ වලාකුළු ඉවත් වුණාට පස්සේ මේ මේ සඳ හොඳට මුළු පරිසරයම බබළුවනවා. මුළු ආලෝකෙ විදුමින් මුළු පරිසරයම බබළුවනවා. දැන් අබම්බෝ මොකද්ද මට ගාථා මතක් වෙන්නේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉතින් මේ අපි හැමෝගෙම ඉතින් එක්තරා කාල පරිච්ඡේදයක් තියෙන්න පුළුවන් මේ වගේ අපි කෙලෙස් වලට යට වෙලා ධර්ම මාර්ගයේ නොදැනගතරපු කාලයක් නමුත් අපි යම් අවස්ථාවක දැනගත්තා නම් ඔන්න අපි එතන ඉඳන් හික්මෙනවා. ඉතින් අර පසුතැවීමෙන් දැන් වැඩක් නැහැ. ඒ කියන්නේ ගියදී ගියා. දැන් ඔන්න අපි භාවනාවට වාඩි වුණා. භාවනාවට වාඩි වුණාම ඉතින් නීවරණ එනවා. නීවරණ ආවා. අපි තුමු කාමච්ඡන්දයක් ආවා. ඔන්න දේශයක් ආවා. ඉතින් මොනා හරි අර කරන පරණ දෙයක් මතක් වුණා. දැන් එතනදී අපි පසුතැවුනොත් ඔන්න දැන් වර්තමානයේ අපි අර පරණ අකුසලයේ සිහි කළා වර්තමානයේ අලුතෙන් නීවරණයක් පහළ කළා වෙනවා. අර කියන්නේ කුක්කුච්චය කියන නීවරණය පහල කරා වෙනවා. ඒක නෙමෙයි දැන් කරන්න තියෙන්නේ. ඔන්න මතක් වුණා නම් මතකයක් මතකයක් විතරයි. ඒක එතනින් ඉවරයි. මේක ආයි හාරවුස්සන්න යන්න එපා. මේ අර අතීතේ මෙහෙම වුණා අරමුණා ඒ දැන් සම්පූර්ණයෙන්ම අවසానයි. හින්දා ඒ කියන්නේ දැන් මේ භවනා කරන අවස්ථාවේදී මේ මතක් වුණේ මොකද්ද කියලාවත් හොයන්න යන්නේ නැතුව මතකයක් මතකයක් කියන මට්ටමට ඒක බාල කරන්න. ඒකට දෙන අගය වටිනාකම අඩු කරන්න. අඩු කළා මතකයක් මතකයක් කියලා පැත්තකට දැම්ම ආයි අරමුණට ගත්තා. දැන් Taman තේරෙනවානේ යම් අවස්ථාවක ඔන්න මතකයක් ආවා. දැන් මතකයක් ආව බවත් තේරුණ අවස්ථාවේදී මතකයක් මතකයක් කියලා නිකම්ම ඒක අගේ දැම්මා මේ පැත්තකට දැම්මා ඊළඟට ආයි මේ වර්තමාන අරමුණට ගත්තා. ඉතින් ওই විදිහට ඉතින් අපි මේ මාර්ගයේ හික්මනකොට ඉතින් කිසි වරදක් නැහැ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ තියෙන එක්තරාන්දමකින් විචිත්‍රත්වය. එහෙම නැත්නම් ඕනම කෙනෙකුට හැදෙන්න පුළුවන් හැකියාව ඒක ඉතින් හරිම වටිනා දෙයක්. මොකද බුදුහාමුදුරුවෝ කාවත් ඈත් කළා නැහැ. කාටවත් මේ මාර්ගය තහනම් කළා නැහැ. යම් අවස්ථාවක මේ මාර්ගයට එළඹෙනවා නම් යම් අවස්ථාවක කෙනෙක් ධහමේ තියෙන වටිනකම අර්ථය තේරුම් ගන්නවා නම් අනේ එතෙන් පටන් මාර්ගය විවෘතයි. එතෙන් පටන් අපිට මේ ධහම වඩන්න පුළුවන්. ඒකයි අපි මේ සීලේක පිහිටන්නේ. දැන් අපි ඔන්න දැන් වර්තමානයේ ඔන්න සීලේක පිහිටියා. එතෙන් පටන් අපි නිවැරදිව ගත කරනවා. ඉතින් ඒ හින්දා පසුතැවෙන්න දෙයක් නැහැ. ඉදිරියට යන්නයි තියෙන්නේ. හොඳයි. ස්වාමීන් වහන්සේ මේ අන්තිම ප්‍රශ්නේ මේක ටිකක් දිග ප්‍රශ්නයක් නිසා මම මේක ගත්තේ නැතුව තියන්න හැදුවේ මොකද මේක ටික කියවන්නත් අමාරුයි තව වැඩි දුර විස්තරත් අහගන්න ඕනේ මේක හෙට කියවුවට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ නැත්නම් මම මෙහෙමම කියවන්නද නැත්නම් අපි ඔක ලියපු කෙනාට කියමු තමන්ගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න මට වාගන්න බැරි වුණා කවුද කියලා මේ ඒ ඈ ඔයාගේද? සීම ලියන එක හතයිද? sorry sorry. මේකට උන්නේ මේකනේ. ලියන එක හතේ මම අමාරුයි දාන්න හදන්නේ. ආ කියන්න බලන්න. ප්‍රශ්නේ මතක නම් නිකන් මතකින් කියන්න. කැමති විදිහට. කියන්න. ඔව්. මම හුඟා කාලයකට ඉස්සර අවුරුදු 30කට විතර උඩ ඉඳගෙන වේදනානුපස්සනා භාවනාවක් විදිහට වැඩුවා. වැඩුවේ හැබැයි ඒ කාලේ ගුරු ප්‍රකට ගුරුවරු හිටියේ නැහැ උපදෙස් හොයාගන්න. සතර සතිපට්ඨාන තියෙන වාක්‍ය ටික ඊට පස්සේ පිටක පොත්වල තියෙන ඒවා ඇසුරෙන් වැඩුවේ ඒක තියෙන බොහෝ වෙලාවට ඉන්ද්‍රිය අරමුණු හරහා ස්පර්ශ හරහා වේදනාව ඇති වෙන හැටි ඒ වේදනාව දුක සහ සැපට පෙරලෙන හැටි බැලුවා අර වචන වලට දාලා අනිච්ඡං සංකතං පටිසෝප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං ආදී වශයෙන් මෙනෙහි කිරීමක් තමයි කළේ මට ඒක මට හුඟක් වෙලාට මම දවසට පැය දෙකක් උදේ පැයක් හවසට පැයක් වගේ දිගටම කරගෙන ගියා අවුරුදු ගානක් තිස්සේ කරගෙන ගියාට පස්සේ ඒක සමාධියක් දැනුණා ඒත් ඒකේ අවසානයේ තේරුණා ඒත් එකතැන ඉන්න බවක් තේරුණා. අන්තිමට තේරුණා මේ මේක තව එහාට ය아가න්න බෑ මම කරන්න වේදනාව ගියාට පස්සේ තමයි මේ අරමුණ මෙනෙහි කරන්න කියන තැනටත් මගේ හිත ගියා. ඒක ගැනයි පස්සේ කාලෙකදී මට දැනුනේ. ඊට පස්සේ මට ගුරුවරයෙක් ලැබුණා ගුරුවරයෙක් ගිහි ගුරුවරයෙක් ඉන්දියාවේ ගිහිල්ලා වේදනාන් පස්සනා භාවනාව කරපු ගුරුවරයෙක් දැන් ලංකාවේ තේ භාවනා ක්‍රමයේ තියෙනවා. ඒ ගුරුවරයා කරපු විදිහේ භාවනා ඒ ක්‍රමය සතිපට්ඨාන සූත්‍රයේ තියෙන භාවනා ක්‍රමයට වඩා වෙනසක් තිබුණා. ඒ නිසා මම ඒක මම ටිකක් ප්‍රගුණ කළා. ඒකත් අතහැරලා දැම්මා. ඊට පස්සේදී හම්බුණා ගුරුවරයෙක් ආනාපාන සතිය ප්‍රකට කරන ඒ ඒ ගුරුතුමා පැවිදි ගුරුතුමේ එතුමා ශ්‍රේන් ඉගෙනගත්ත ආනාපාන සති භාවනාව එතෙන්දී අර ගිරිමාන සූත්‍ර 16 ආකාර සතිපට්ඨාන භාවනාවේ දිගේ ගිහිල්ලා පීති සංවේදී සුඛපටි සංවේදී කියන අවස්ථා දෙක පසු කරා එතනදිත් වේදනාව මුණ ගැහුණා මුණ ගැහුණාට ඒකත් විදර්ශනා පැත්තට යොමු කර ගැනීම පිළිබඳ ගැටලුවක් දෙනා හරි උපදේශක් නැතිකම නිසා හෝ මගේ දුර්ලභතාවක සාධන්නේත් නැහැ එතනින් ඒ යුගයේ අවසන් වුණා. ඊට පස්සේ මට තවත් ඊයේ මේ ප්‍රශ්නේ මතු කරන්න හේතුන වහන්සේ කිව්වා සතර සතිපට්ඨානේ කොයි අනුපස්සනාවක් අරහා වුණත් ගිහිල්ලා සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන් කියන අදහස නිසා මේ ප්‍රශ්නේ අහන්න හිද්දුන්නේ. මොකද මම වේදනාව ප්‍රශ්නාන බොහොම ප්‍රිය කරනවා. ප්‍රිය කරන නිසා ඒ තොරතුරුත් තියෙනවා. ඒ නිසා රහත් භාවය ලැබු ස්වාමීන් වහන්සේලා මේ සියලුම තොරතුරු මා ගොන්නක් එකතු කරගෙන තියෙනවා. ඉතින් මට මේක ක්‍රියාත්මක කරන්න අනිත් පැත්තට බැලුවහම කායानुපස්සනාව වැඩිීමේ මගේ තියෙන එනවා අර හිස් තැනට එනවා එනවා ඒ වගේ එක තැනක ඉන්න ගතියකුත් තියෙනවා. ඒකේ දියුණුවක් තියෙනව නැත්තේ නැහැ. ඒ වුණාට මම අර වේදනානුපස්සන තරම් දියුණුවකින් ඉදිරියට යන්නේ නැති බවක් පේනවා. මට ඔබ වහන්සේගෙන් දැනගන්න ඕන කරුණු කීපයක් මේවයි. එකක් තමයි අර මම පහු කර යුගවල දේවල් ගැන ඔබ වහන්සේගේ අදහස දැනගන්න කැමැති එක දෙක තමයි මේ වේදනාන් ප්‍රශ්නාවට යනකොට දැන් රූප කර්ණස්ථානයක් නැතුව වේදනාන් ප්‍රශ්නාව කරන පිළිවෙල මොකද්ද කියලා බොහෝ වෙලාවට මම කරපු අතීතයේ තිබුණේ වාඩි වුණා වාඩි වෙලා ස්පර්ශ දැනෙන දේවල් හරහා ඉන්ද්‍රිය අරමුණු හරහායි මම වේදනාන් ප්‍රශ්නාව වැඩුවේ එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතයේදීත් එදිනෙදා වැඩවලදී එහෙම නැත්නම් විවේක හම්බුන තැන්වල විවේක ස්ථානවල ඉඳගෙනත් අර ස්පර්ශ අරමුණු මුල් කරගෙනම තමයි වේදනානුපස්සනාව වැඩුවේ. දැන් රූප කර්මස්ථානයක් විදියට දැන් කායानुපස්සනාවේ ලැබෙන කර්මස්ථාන තියෙන ආනාපාන සතිය සතර සතිපට්ඨා මේ පිම්බීම හැකීම වගේ මුල් කර්මස්ථානයක් නැතුව වේදනානුපස්සනාව වඩන්න පුළුවන්ද කොහොමද ඒක කරන්න කියන උපදෙස් තමයි එහෙම තියෙන ක්‍රමයක් නේද ඒක දැනගන්න. තුන්වෙනි එක වේදනානුපස්සනාව වඩන වෙලාවලට බොහෝ වෙලාවට අපිට ලැබෙන්නේ දුක අරමුණු කරගෙන වේදනානුපස්සනාව වඩන හැටි. ඒකේ සත්‍ය වශයෙන් මට මේ මෙහි ලොකු ස්වාමීන් වහන්සේ මුණ ගැසුණට පස්සේ මට මම ගත් ඉදිරියට ගියා. වේදනාවල මුලැමැදාක දකින්න වේදනාවල ස්වરૂපය දකින්න අර සංකතනට විපරණාව ආදි වශයෙන් ඒ සරියු ස්වාමීන් වහන්සේගේ දේශනාවල් තියෙන ආකාරයෙන් බලන්න ඊට පස්සේ දුක් සැප වේදනා තමයි උපේක්ඛා මද්දි කියන මජ්ජි සූත්‍රය සඳහන් විදිහට ඒ ආකාරයෙන් විවිධ පැතිකඩ ඔස්සේ වේදනා දැනුත් මට පුළුවන්කම තියෙනවා වේදනා රාශි වශයෙන් ඇති වෙලා නැති වෙලා යන හැටි ඒ නොයෙකුත් ආකාරයට පුළුවන්කම තියෙන ඉදිරියට යන්න මේ කර්මස්ථානයක් නැතුව මෙහෙම එක වඩන්න පුළුවන්ද කියන එක එකක් අනික තමයි දැන් මේ අපි මම කතා කලින් කතා කළ විදිහට දුක අර්බයා තමයි ওই හුඟා දේවල් පිළිබඳ උපදෙස් තියෙන්නේ ඊට පස්සේ නිරාමිෂ වේදනාවක් වගේ ලැබුණ අවස්ථාවකදී ඒක ඒක හරහා කොහොමද මේ පැතිකඩ දකින්නේ කියන එක මුල මැද වගේ අවස්ථාවල් අර ඒක තව ඉදිරියට දියුණු කරගන්නේ කොහොමද කියන පිළිබඳ උපදේශක් නැතිකම අවසාන වශයෙන් මජ්ජි සූත්‍රයේ ඒ දැක්කෙන මාර්ගයක් විදිහට දකින්න මේ නිරෝධ මැදමාවත විදිහට මේ අදුක්කම සුඛ මැදමාවත විදිහට ගෙනියන්න පුළුවන් බව පේනවා ඒකෙන් අදත් ධර්මදේශනාවේ සඳහන් වුණා ලොකු ස්වාමීන් වහන්සේගේ සැප වේදනාවෙන් පටන් අරගෙන දුක වේදනාව කියලා වෙන අතරේ හම්බෙන්න අපිට නොදුක් නොසුව වේදනාව ඊට සැප වේදනාවෙන් ආරම්භ වෙලා දුකට බවපත් වෙන නොදුක් ඒවා ඒ පැත්තට ගමන් කරන්න පුළුවන් බව ඒ පැත්ත යම් අත්දැකීම් තියෙනවා එස මෙන්න මේ කාරණා ටික ගැන වහන්සේකින් මම මේ ප්‍රශ්නේ යොමු කළේ මට මට විශේෂම වැදගත් දේ තමයි කර්ණස්ථානයේ විදියට කුමක්ද යොදාගන්නේ මේ වේදනා ප්‍රශ්නේ ඉදිරිය ගන්නවා කියන එකයි දැනගන්න බලමු මට තේරෙන විදිහට මම කියන්නම් ඒ කියන්නේ දැන් අර හුඟක් වෙලාවට අපි මානසිකාර ක්‍රමයකින් වේදනානුපස්සනාව වඩද්දී ඇත්තටම නිවැරදි වේදනානුපස්සනාවක් නෙමෙයි වැඩෙන්නේ දැන් ඒක දැන් වේන ගහත්තා මුල මුල් කාලෙදී දැන් අර සතර සතිපට්ඨානේ විස්තර වෙන ඒ දැන් දේවල් සුඛං වේදනම් පජානාති ඔය විදිහට අර අපි වචන කියනවා දැන් මෙතනදි වෙන්නේ ඇත්තටම විපස්සනාවක් නෙමෙයි ධම්මානුස්සතියක් වෙන්නේ. දැන් සතර සතිපට්ඨානය කියන ධර්මය අපි මානසිකාරයක යෙදෙනවා. හැබැයි නිවැරදි විපස්සනාවක් වෙන්නේ නැහැ. එහෙනම් හැබැයි ධම්මානුසපත්ත ධම්මානුස්සතියක් වැඩිලා තියෙනවා. ධම්මානුපසනාවකුත් නෙමෙයි ධම්මානුස්සතිය. ධම්මානුස්සතිය කියන්නේ මේ අනුස්සති භාවනාවක්. ඒකයිල සමත මට්ටමේ එක තියෙන්නේ. දැන් අපි නිවැරදි විපස්සනා භාවනාවකට එන්න නම් අපි මේ හොඳට එක්තරා අන්දමකින් දැන් වේදනානුපස්සනාවට සාමාන්‍යයෙන් පෙළඹෙන්නේ අපි කායානුපස්සනාවෙන් නැත්තම් අපි ආනාපාන සතියෙන් කතා කරොත් ආනාපාන සතියේ අර හොඳට හුස්ම රැල්ල සංසිඳිලා ආස්වාද ප්‍රසවාස වෙන් කරගන්න බැරි මට්ටමට හොඳට සමාහිත වුණ මට්ටම තමයි අපි මේකට වේදනානුපස්සනාවට එළඹෙන්න නිකන් මේ අපේ අත්තිවාරම කරගන්න ස්ටේජ් එක වගේ කරගන්න. දැන් අන්න එතෙන්දී දැන් අපිට මේ දැනෙන වේදනාවන් බොහොම සියුම් මට්ටමේ වේදනාවන්. මේ දැනෙන සියුම් මට්ටමේ වේදනාවන් බොහොම සියුම් මට්ටමින්ම දැක ගන්න තරම් ඔන්න සතිය තියුණුයි දැන්. දැන් මොකද අපේ සම්මුති මට්ටමින් මේක දැන් මට සැපයිය මේක මට දුකයිය කියලා දැනගන්න එක නිවැරදි විපස්සනාවක් නෙමෙයි. අපි දැන් බොහොම සියුම් මන්දමින් කයේ දැනෙන වේදනාවන් දුක් වේදනාවන් සැප වේදනාවන් මේවැ කොහොමද මේ සියුම්ව හටගන්නේ? ඒක කොහොමද වෙනස් ආකාරයකටපත් වෙන්නේ? ඒ ඒක ඊළඟට දුර වෙලා යන්නේ කොහොමද කියලා මේ මේ ඒ දැන ගැනීම ඊළඟට මේ කයේ ඇතිවෙන වේදනාව හරහා තමන්ගේ හිතට දැනෙන සොම්මනසක් තියෙනවා නම් ඒක කියන්නේ ප්‍රීතියක් සුඛ සහගත බවක් තියෙනවා නම් අන්න ඒක කොහොමද මේ සියුම හටගත්තේ? ඔන්න ඒක කොහොමද දැන් පැවතුණා? ඔන්න ඒක කොහොමද දුර වෙලා ගියා? ඉතින් මේ විදිහට තමයි මට තේරෙන විදිහට නම් නිවැරදි වේදනානුපසනාවක් දිනු වෙන්න තියෙන්නේ. ඊළඟට මොකද්ද මට ප්‍රශ්න පත්‍රේ පොඩ්ඩක් අය. ලවනස දැන් මම කිව්වේ මම වර පරණ මානසිකාර්කමේ අතහැරලා දැන් ඔබ වහන්සේ දේශනා කර විදිහට ඒ වගේම ඔබ වහන්සේ සඳහන් කළ ආකාරයට මම ඒක සම්ප්‍රමාදියක් බව තේරුම් ගත්තා කලින් මානසිකාර්කමය. දෙවෙනි විදිහට ඔබ වහන්සේ කියන දේ මම ඉන්නවා. ඒ විදිහට වේදනාව සතිය පවත්වනවා. දැන් මගේ ප්‍රශ්නේ විදිහට තියෙන්නේ මම කෙලින්ම කායानुපස්සනාවක් සත ආනාපාන සතිය කියලා ආනාපාන සතිය වගේ රූප කර්මස්ථානයක් ඉස්සරහට අරගෙන ඒක ඔස්සේ දුර ගිහිල්ලා ඉන් ඉන් එහාටද වේදනාපනස වඩන්න වෙන වෙන විකල්ප විදියක් නැද්ද කියන එක. ඒ කියන්නේ දැන් ලියනගේ මහත්තයා දැනට මට නම් තේරෙන විදිහට කායානුපස්සනාවෙන් දිනු කරගත යුතු සතිය දැන් දිනුලා ඇති කියලා මට හිතෙනවා. තරමට තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට හොඳට හිතේ සියුම් බවක් තියෙනවා නම් ගාන්ට ශරීරයේ යම් යම් තැනක දැනෙන වේදනාවකට ෂණිකව සියුම්ම එතනටම නාභිගත කළා මේ හිත යොදන්න හැකියාව තියෙනවා නම් ඒක ඒ මට්ටමට හිත දිනලා තියෙනවා නම් අන්න කායानुපස්සනාවක නොයේදී වුණත් එතනට දාගන්න පුළුවන් දැන්. හැබැයි ඉතින් අර හොඳට දැන් අපි හිතමු අපි මාක් හරි වැඩක් කරන්න ඉස්සෙල්ලා ආයුධය පොඩක් මුවක් තියලා ගන්නේ. අන්න ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් කායනුපසනාව හරහා පොඩ්ඩක් ගියාම. පොඩ්ඩක් හුස්ම රැල්ලත් දෙකක් බලලා ඔන්න නැවත හුස්ම රැල්ල සංසිඳෙන්න දීලා දැන් සතිය මෝහත් කරගත්තා. මෝහත් කරගෙන ඔන්න අපි දාගන්නවා වේදනානුපසනාවට. එතකොට අපි හොඳට සෝදානන් ශරීරයෙන් තමයි අපි දැන් මේ වේදනානුපසනාවට ආරම්භ වෙන්නේ. මම හිතනවා එතකොට මේ වැඩේ පහසු වෙයි. මොකද අපි එක පාටම මොකක්වත් කරන්න දුව ටක් ගාලා අපි වේදනාවන් බලන්න ගත්තොත් තාම වේදනාවන් වල තියෙන සියුම් වෙනස් වීම දැක ගන්න තරම් හිත හිතේ හිතේ අවශ්‍ය වෙන ධර්මතාවයන් දියුණු වෙලා නැහැ. ඒකම තමයි දැනගන්න උනා තිබුණේ. දැන් මම කරන්නේත් ඒ විදිය තමයි. උනාට මට වැඩිපුර ආවරණය වෙන්නේ වාඩි වෙලා ඉන්න වෙලාවේදී පර්යංකදී ඉන්න වේදනාවට වැඩි ප්‍රමාණයක් ආවරණය වෙනවා එදිනදා සතිය පවත්වන අවස්ථාවල. ඔව්. ඒක තවදුරටත් එහාට ගෙනිය ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසායි එදිනෙදා එදිනෙදා අපිට හම්බෙන අවස්ථාවේදී වේදනාව බලනවා කියන එක කියන්නේ අපි හිතමු දැන් කවුරු හරි කෙනෙක් එක්ක කතා කරනවා. කතා කරද්දී අපිට එයා අපි අකමැති කෙනෙක් නම් දුක් වේදනාවක් හට ගන්නවා. ඒ වගේ දෙයක්ද උදාහරණය. එක එකක් ඒක එක උදාහරණයක්. ඊට වඩා බොහෝ වෙලාවට නිශ්ශබ්ද වෙනලාට එන වර්ණ රූප, ශබ්ද රූප ඒ හරහා එක පාට නිමග්න වෙන්න පුළුවන්කම තියෙනවා. ආහා. ඒ කියන්නේ ඒව හරහා අපේ හිතේ ඇතුළා නම් සැප වේදනාවක් දුක් වේදනාවක් ඒ වගේ ඇවිල්ලා අර සතිය හිත නිසසල තැනකට ඇවිල්ලා එතන ඉඳගෙන ආවර්ජනය කරන්න පුළුවන්කම තියෙනවා. ආ ඒ මේ කියන්නේ අපිට යෙදෙන්න පුළුවන් නම් ඉතින් සතර ඉරියව්වෙම වරදක් නැහැ. ඒ කියන්නේ අපි මේක අර ඉඳගෙන ඉන්න ඉරියව්වේදී හොඳට ඉතින් අපි මේ බල සම්පන්නයි. ඉතින් අපි හොඳට මේ සූදානම්ම ඉන්නේ. එතකොට බොහොම සියුම් මට්ටමේ පවා අවබෝධය කරගන්න පුළුවන්. අපි නමුත් අර එදිනදා ජීවිතේ වෙන වෙන වැඩ කටයුතු කරන අතරදී ඊටාම සියුම් සතියක් නැති නිසා අර වගේ මට්ටමකින් බොහොම සියුම් වේදනානුපස්සනාවකේ දෙන්න හැකියාවක් නැහැ. හොඳයි හොඳයි. හොඳයි. අන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවලු. අවසරයි ස්වාමීන් වහන්ස අර පළමුවෙන්ම ඇහූ ප්‍රශ්නේදී සිත සමාධ වේ කියන්නේ හිස් තැනට ඇවිල්ලා මුළු වටපිටාවම නොපෙනී යන මට්ටමක් ගැන ඔබ වහන්සේ බලන්න ඕනේ කිව්වනේ. එතෙන්දී එහෙම සාමාන්‍යයෙන් ඒ වගේ තත්ත්වයක් තියෙනකොට දැන් ඉරේලිය වැට වහලෙන් ඉරේලිය වැටෙනකොට අර දූවිලි වගේ පොඩි පොඩි පාවෙන්නේ. ඒ මුළු පරිසරයේම ඒ වගේ தත්ත්වයක් පෙන්눔 කරනවා. සමහර වෙලාවට ඕක මේ වලාකුළු වගේ වැහිලා ගිහිල්ලා ආයිත් මතු වෙනවා. ඒ වගේ තත්ත්වයක් වෙන එක යහපතක්ද නැද්ද ස්වාමීන් වහන්සේ? කොයිකත් යහපතට කියලා තාත්තම හොඳයි. දැන් ඒ කියන්නේ දැන් මෑනියෝ S2 පියාගෙන ඉන්නේ. හරිද? S2 පියාගෙන ඉන්නකොට දැන් ආනාපාන සතියද මූල කර්මස්ථානේ. ඔව් එහෙමයි. එහෙම දැන් ඒකෙන් ගිහිල්ලා එතකොට දැන් දැන් මුළු ගමනම ගිහිල්ලා තියෙනවනේ මෙතන නේද? ගිහිල්ලා තියෙනවා. මුළු ගමනෙම ගිහිල්ලා දැන් ඊළඟට හිත වැටෙනවා හිස්තැනකට. හිස්තැනට එනවා. ඊට පස්සේ ඉදිරියෙන් අර මේ යාලා වර්ණයකින් මෙවෙන් මේ කියන්නේ අවර්ණයක් වර්ණයක් කියන්න බෑ සමහර වෙලාවකට පොඩ්ඩක් වර්ණේ වැඩි වෙනවා. එහෙම තියෙන තත්වයකදී මුළු කියන්නේ මම නෑ මමෙක් නෑ මුළු පරිසරයේම එකම තත්වයක් තියෙන්නේ. තෙන්දි තමයි අර වගේ මේ පාවෙනවා පාවෙනවා වගේ දර්ශනයක්. පුංචි මේ පටවි ධාතු අංශු කියලා හිතන්න පුළුවන් දූවිලි අංශු වගේ. හැබැයි අංශු පාට්ටමක් එනවනම් නිවැරදි ශූන්‍යතාව පැත්තක් කියලා කියන්න අමාරුයි. ඔතනදී කියන්නේ අරමුණු අරමුණු පැත්තක් හිතට එන්න අමාරුයි. ඒ කියන්නේ එහෙමනම් අපිට ඔය ඔය ඔය දේ කියන්නේ ඒක හොඳට මතුවලා එනවනම් එතන ඇතිවීම නැතිවීම ස්වභාවය දැක ගන්න පුළුවන් නම් එතෙන්ට දාගන්නතර වරදක් නැහැ. ඒතර අපිට එතනින් විපස්සනාවක් හැදෙනවනේ. හොඳයි. අරමුණු අරමුණක් ඇවිල්ලා තියෙනවා. බොහොම සියුම් අරමුණක් ඇවිල්ලා තියෙනවා. ඒකේ අපිට දැක ගන්න පුළුවන් නම් ඇතිවීම නැතිවීම ස්වභාවයක් ඔය කියන්නේ අරිට වඩා අපි හිතපෝ හිස්සවක හිස් බවකට වඩා දැන් ඔන්න අරමුණු වලින් කියන්නේ අරමුණු සහගත අරමුණු වලින් යුක්ත තැනකට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒකේ ඉතින් විපස්සනාවක් කරන්න තමයි වෙලා තියෙන්නේ. එතකොට තමයි ඒක විපස්සනා කරද්දී නැවතත් අර தත්තට යාවේ. ඇති වෙනවා නැති වෙනවා පේන්නනවා. තා පේනවා නම් හරි. පේනවා නම් ඒ ඒ තැනටම යොමු කරලා බලන් බලන්නයි තියෙන්නේ. දැන් අපි තුමු එක එක තැනක පෙනුණා. ඒක ඒක බැලුවා. තව තැනක පේනවා. එතෙන්ට බැලුවා. තව තැනක පේනවා. තව තැනක බැලුවා. ඔය විදිහට ඒ ඒ ඒ පේන පේන තැන්වල බලන්නයි තියෙන්නේ. ඒ කියන්නේ තැනක කියලා බලන්න බෑ ස්වාමීන් වහන්සේ මුළු ඉදිරිපසම ඒ වගේ. ආ. ඇති වෙවි නැති වෙවි අර පුංචි අංශු පේන්නේ. ඔව්. ද ඒ ඒ ම් කියන්නේ මුළු ප්‍රදේශය ඇති වෙලා නැතිලා යනවාද එහෙමද? නෑ ප්‍රදේශයේ තියෙනවා. අර අංශු ඇති වෙනව නැති වෙනවා. ඔව්. නොපිනියනවා පේනවා. එහෙම වෙනවා. ඊට පස්සේ මම කයට හිත ගන්නවා. නෑ කයට නම් හිත අරන් එතෙන්දී මම හිතනවා මෙතන දැන් තියෙනවා යමක් කරගන්න පුළුවන් ඒ කියන්නේ මෙතන මෙතන බොහොම සියුම් මට්ටමකට දැන් සතිය දිනුනලා තියෙනවා අරමුණකුත් තියෙනවා තම අරමුණකුත් තියෙනවා බොහොම සියුම් වෙච්ච එතකොට ඒ අරමුණෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කයට හිත දැම්මොත් ආයි නිකන් ඕලාරික මට්ටමක් තියෙන ගොරෝසු මට්ටමක් නේ තියෙන්නේ අතෙන්ට හිත දාගෙන එතන තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය දැක ගන්න උත්සාහ කිරීම වටිනවා ඒ කියන්නේ දැන් මේ දැන් මේ කතා කරන්නේ බොහොම ෂණිකව සිද්ධ වෙන දෙයක් ෂණිකව සිද්ධ වෙන දේවල් ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ මේ කොහොමද දැන් මෙතන ඔන්න මෙහෙම කරන්න නැති වුණා. ඒකත් බැලුවා. මෙහෙම කරන්න නැති වුණා. මේකත් බැලුවා. ඉතින් ඕක ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ බලන්න වෙලාවක් නැහැ නිකන් මේ. ඒක තමයි. පෙනී නොපෙනී යන එකක් විතරයි. ඔව් ඔව්. ඒක හරි. ඒ කියන්නේ බලනකොට ගිහිල්ලා බලනකොට ගිහිල්ලා. එහෙමයි ස්වාමීන් හරි ඒක තමයි. ඒ කියන්නේ වෙන්නේ වයපක්ෂය තමයි ප්‍රකට වෙන්නේ. සම්මුදය තියෙනවා වය තියෙනවා. නමුත් බලන බලන දැන නැති වෙලා යනවා කියන්නේ වයපක්ෂය ප්‍රකට වෙනවා. කිසි වරදක් නැහැ. වරදක් නැහැ. ඒ කියන්නේ ඔය හරහා බංග පැත්තකට තමයි යන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. දිරුවන් සරණයි. පොඩකින් අරගෙන. මේ ස්වාමීන් වහන්සේ වගේ මගේ මේ ඇස් ඉස්සරහා මූණ ඉස්සරහට අර වගේ ලොකු දම්ලා දම් පාට වගේ මං කියන්නේ හැමතිස්සෙම මට එනේ ඒ වගේ වලාකුළු වගේ මූණ ඉස්සරහා කැරලි කැරලි විදියට යනවා. එතකොට මම නම් එහෙම කරන්නේ මන් දන්නේ මට කොහෙන් කොයි විදියටද කියලා මේ බණ අහලා වෙන්නේ. මං මේ වෙලාවට කරන්නේ ඒකේ ඇතිවීම නැතිවීම දෙක බලනවා. ටිකක් වෙලා එහෙම මම බලනකොට සම්දේවය බලනකොට මේ ඒක නැති වී යනවා. ලහිතම් මට ආය ආනපාන සතියට එන්න පුළුවන්කම හම්බ වෙනවා. එහෙම හරිද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් දැන් මේ මෑණියෝ කතා කරන ඊට පොඩ්ඩක් එහාට ගිය මට්ටමක්. විපස්සනා ඔව් ඒක තමයි. නෑ නෑ. ඔය මෑණියෝ නෙමෙයි. දැන් කලින් කතා කරව මෑණියෝ කතා කරන්නේ විපස්සනාව හරහාම ගිහිල්ලා ආපු මට්ටමක්. ඔව්. මම මේ කතා කරන්නේ ස්වාමින් වහන්සේ මේ මම සාමාන්‍යයෙන් සතිමත් වෙලා ඒක තමයි ඊට පස්සේ මට අර විදිහට මේ දැන් අර මෑනිය කියපු විදිහට අංශු විදිහට නෙමෙයි වලාකුල් විදිහට ඒ සාමාන්‍ය සතිමත් අවස්ථාවේදී අපි එකතන හිත පවත්තද්දී ආනාපාන සතිය නේද මෑනියන්ගෙත් මේක ආනාපාන සතිය යෙදෙනකොට ආ පිම්බිම හැකිරීම කරන්නේ. ආ පිම්බිම හැකිරීමනේ කරන්නේ. හරි හරි හරි. ඔව්. ඒ දැන් ස්වාමීන් වහන්සේ මේක තිබුණේ හුඟා කල්ලින්දර මං තනියම පොත් කියවලා අර හරි ගුරු උපදේශයක් නැතුව කරන කාලේ ඉඳලා. ඉතින් මං හිතුවා මං සම්පූර්ණයෙන් වැරදීම කරගෙන ආපුවා කියලා. මං ওই පැත්ත සම්පූර්ණයෙන් මගහැරලා දැම්මා. නෑ එතකොට දැන් පිම්බිම හැකිරීම කරගෙන යද්දී දැන් මේ වලාකුළු ස්වභාවයන් හරි මේ වෙන කියන්නේ වර්ණ ස්වභාවයන් හරි පේනවා නම් ඒකත් අතහරින්නමයි තියෙන්නේ. එතෙන්ට මූලිකත්වය දෙන්න එපා. ඔව්. මම දැන් මේ රූප පැත්තට කිසිම මගේ සම්බන්ධයක් තියාගෙන නැහැ. එතන තියෙන සංඥා මට්ටමක් තාම තියෙන්නේ. ඒක කෙලින්ම අතහැරලින් තියෙන්නේ. මෙතන මේ දැනෙන මට්ටමටම හිත ගන්න තියෙනවා. ඔව් ආනාපාන සතියේ. ඔව් කියන්නේ පිම්බිම හැකිරීමට. මම ඒව අහන්න තරම්වත් කැමති උන්නේ නැහැ. මොකද මට අර දැන් ඇහිච්ච හින්දා මගේ අත්දැකීමක් හින්දා මම කැමති උනේ අහගන්න. ඔව්. මෑනියෝ කරන්න තියෙන්නේ ඒකාවම එතන කෙලින්ම ඒක අතහැරලා දැම්මා. ඔව්. මේ වර්ණ සභායන් මොකද්ද කියලාවත් දැක ගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒකට කිසිම වටිනාකමක් දෙන්න අවශ්‍ය නැහැ. ඒක අතහැරලා දැම්ම පිම්බීම හැකිලීමට ගන්නයි තියෙන්නේ. හොඳයි මම. ඒකේ පිම්බීම හැකිලීමේ යනකොට Tamanට තේරෙනවා නම් ඔන්න තද ගතියක්, රළු ගතියක්, සියුම් ගතියක්, සැහැල්ලු ගතියක්. අන්න ඒවැය බලන්න උත්සාහ කරන්න. හැබැයි මේ කතා කරන්නේ බොහොම සියුම් පැත්තව. ඔව් ස්වාමිනෝත් මට ඊයේ රෑ භාවනාවේදී දැනුණා මේ දැන් මම මෙච්චර කාල හිතා හිටියේ හදවත ආශ්‍රිත කියලා හිටන් මම ඔය ලියලා තියෙනවා මේ අර කම්පන චංචල. මට හිතෙනවා ඒ ඇත්තටම අර හුස්ම රැල්ල දිගේ යන සංවේදනාවක් කියලා හිටන් ඒ ඔල්ලෝසු බට්ටෙක් වදිනවා වගේ දිගටම ගිහිල්ලා නැවතිලා ආයි උඩට එනකොටත් ඒ විදිහටම ඒ ආපු එක මං හිතන්නේ අර දැන් මෑනියෝ හුස්ම රැල්ල දිගේ යනවද? නෑ. එහෙම යෑමක් නෑනේ. අර එහෙම කරන්න එපා. ඒකට ස්වාමීන් වහන්සේ මම මේ බලලා සමාධියට පත් වුණාට පස්සේ මට මේ මේ හරියේදී පටන් ගන්නව අර වගේ ඔල්ලොසු බට්ට වැදින විදිහට මේ කම්පන චංචල. අහහ. සියුම් වෙලා හිටන් ශරීරයේ මුළු සියුම් වෙලා හිටන් ඒකෙන් තමයි මම මේ පොඩි මට සංඥාවක් හම්බෙන්නේ මං සමාධියට පත් වෙගෙන එනවදෝ කියන සංඥාව මට ලැබෙන්නේ එතනින් මේ උගුරට පොඩ පහලින් වගේ හරියේදී පොඩි කම්පන චංචලයක් දැනෙනවා. දැන් එතකොට පිම්බීම හැකිලිම හරහා ගියා يعني පිම්බීමේ මුලැමැදාග බැලුවා. ඔව්. ඊළඟ හැකිලීමේ මුලැමැදාග බැලුවා. ඔව්. ඕක හොඳට ඒකෙම හිත පැවැත්තුවා. ඔව්. ඊළඟට කියන්නේ දැන් උදරේ පිම්බෙනවද හැකිලෙනවද කියලා තේරෙන්නේ නැති මට්ටමකට ගියා. සියුම් මට්ටමකට ගියා. එනවා. හරි. ඒ ගියාට පස්සෙත් සතිය මේ හරියේ පවත්වද්දී බලන්න Tamanට නිකන් තද වෙන ගතියක් දැනෙනවද? මේ සැහැල්ලු ගතියක් දැනෙනවද? එහෙම නැත්නම් රළු ගතියක් දැනෙනවද? අපි ඒවා බල බල ඉන්නද ඔන්න නැවත මේකකුත් මතුවෙනවා. මේ හරියත් මතුවෙනවා. කම්පන චංචලයේ. ඒක මේ හරිය මතුවෙනවා. ඔව් ඔව්. අහහ. කමක් නැහැ. ඒකවත් දන්නවා. ඒතකොට ඒකේ ඒකේ ඇතිවීම තියෙන තමයි බලන්න තියෙන්නේ. ඔව් ඔව්. හොඳයි. වරදන්න කියන්නේ මොකද්ද මෙතෙන්ට වඩා මෙතන දැන් ඇතිවීම නැතිවීම ස්වභාවයක් කම්පන චංචල ස්වභාවයක් ප්‍රකටලා තියෙනවා. ඒකට කියන්න ඕනේ. ඔව් මම හැමතිස්සෙම මට වැඩියෙන් ප්‍රකට වෙන දේ තමයි බලන්නේ. හොඳයි. හොඳයි. සතරවන් සර්. හොඳයි. ගන්නයි තියෙන්නේ. ගන්නයි තියෙන්නේ. හැබැයි අර ඒ වඩා ප්‍රකට අරමුණ දැන් ඔය කතා කරන මට්ටමේදී සම්මුති අරමුණක් නෙමෙයි. ඒ කියන්නේ එතන එතන එතන තියෙන්නේ මේ අතපය ඔළුව බඩ කියන සංඥාවක් දැන් ගිලිහිලා ගිහිල්ලා. ඒක ගිලිහිලා ගිහිල්ලා දැන් බොහොම අර ධාතුන්ගේ ලක්ෂණ මට්ටමින් තමයි මේ ප්‍රකටත්වය කතා කරන්නේ. ඒක කයේ කොහෙද නුනත් කමක් නැහැ. හොඳයි. <laughs> හොඳයි එහෙනම් අපි පැයකුත් විනාඩි 20ක් වගේ වෙලාවක් ධර්ම සාකච්ඡාවේ යෙදලා තිනවා. ඉතින් අපි මේ විදිහට රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් ඇතුළු සියලු දෙනාත් එක්ක බෙදාගමු. සඳහා අපි ගාථා සජ්ජායනා කරමු.